ඒ තුන පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. චතුරාර්ය සත්‍ය විවිධාකාරයට සාකච්ඡා කරනකොට මේ කතා කරන එක ක්‍රමයක්. ඒකේ කොටස් තුනකට ගන්නවා දුක්ඛ දුක්ඛය සංඛාර දුක්ඛය සහ විපරිණාම දුක්ඛ කියන අවස්ථාවලින් ඔක පහුගිය දවස්වලත් මම හිතන්නේ අපිට එක කාරණාවක් සම්බන්ධ වේදුනා සංඛාර දුක්ඛ සම්බන්ධ සංඛාර දුක්ඛ සම්බන්ධව අදහසක් ආවා දුක්ඛ දුක්ඛය කියනකොට අපි මෙහි දුකෙන් ඉපදුණු නැත්නම් දුක උරුම කරගත්තු අපි නැවත මෙතන තියාගෙන ඒ දුක මත පදනම් වෙලා තවත් දුක හදමින් දුක් විඳින ගතියක් අපිට තියෙනවානේ. දැන් අපි හිතමුද මෙහෙම උදාහරණ જાතිය තියෙන අපිට ඉපදුණු අපිට ඉපදුණු නිසා විඳින්න වෙන දුක් ප්‍රමාණයක් තියෙනව නේද? පීඩා කර බව. දැන් සීතල කාලේට සීත ප්‍රශ්නයක්. රස්නේ කාලේට රස්නේ ප්‍රශ්නයක්. වයසට යනකොට අතපය නවාගෙන ඉන්න එක ප්‍රශ්නයක්. වාඩි වෙන එක ප්‍රශ්නයක්. හිටගෙන ඉන්න එක ප්‍රශ්නයක්. ඒ ඔක්කොම ටික මෙතන අපිට සාපේක්ෂව මේ විදිහට දුකට සාපේක්ෂව තව ටිකක් හම්බ වෙලා තියෙනවා. ඉපදීම දුකක් ස්වභාවයෙන්මනේ. ලෙඩවීම දුකක් ස්වභාවයෙන්ම ඒ ටික මතපදනම් වෙලා තව දුක් විඳිනව නේද? තව තව දුක් විඳිනවනේ. ඒක අල්ලගෙන තවත් දුක් විඳිනවා. ඒක එකක්. ඊට පස්සේ ඒ වෙනස් වීම මතන පදනම් වෙලා තවත් දුක් ටිකක් විඳිනවා. තව දුක් විඳිනවා කියේ දැන් විපරිණාම දුක්ඛයට යනකොට සතර ධාතු නිසා හටගත්තු සියල්ල සතර ධාතුන්ගේ වෙනස් වීමට භාජනය වෙනවා. මේ ශරීරය අපිට ආසන්නවම තියෙන කාරණාව ළඟම තියෙන සමීපම කාරණාව සතර මහා ධාතුන්ගෙන් හැදුණු මේ ස්වභාවය එන්න එන්න එන්න එන්න තව විපරිණාමයට වෙනසට අනිත්‍යයටපත් වෙන්නපත් වෙන්න ඒ පිළිබඳව වෙනස් වීම පිළිබඳව වෙනස දරා ගන්න බැරි මට්ටමක දුකක් අපිට හැදෙනව නේද ඊට පස්සේ. අපි දැන් මම වයසට යනවා කියන එක අපිට දුකක්. ඊට පස්සේ වයසට යෑම දුකක් කරගෙන අපි ඒකෙන් දුක් විඳින ගතියක් තියෙනව නේද? කෙස්ස පැහෙන එක සාමාන්‍යයෙන් ස්වභාවයක්. හේතුව සතර මහා ධාතු නිසා මේ සිද්ධ වෙන ස්වභාවය. ඒක වෙනවා. හැබැයි කෙස්ස පැහෙන එක ස්වභාවය කොට තිබුණට ඒ ස්වභාවය දරා ගන්න බැරි නිසා අපි එතනින් තව දුකක් විඳිනව නේද? يعني යථාර්ථයේ බව දන්නවා. යථාර්ථයේ බාර ගන්න තියෙන අකමැත්තක් තියෙනවනේ අපි. යථාර්ථයේ බාර ගන්න තියෙන අකමැත්තක් තියෙනවා. ඒ අකමැත්ත නිසා අපි ඒකට දුක් විඳිනවා. සංඛාර දුක්ඛය කියන එක කතා කරන්නේ අපි හදන උපාදානස්කන්ධ මුල් කරගෙන අපි විඳින දුක. දැන් චතුරාර්ය සත්‍ය අතරම මේ කතා කරනකොට අපි දුක්ඛ සත්‍ය පිළිබඳව කතා කරන හැමතැනකම කතා කළේ ඉපදීම දුකයි ලෙඩවීම දුකයි වයසට යෑම දුකයි මරණය දුකයි කැමැති අය ඈත් දුකයි අකමැති අය ලංවීම දුකයි බලාපොරොත්තු ඉෂ්ට නොවීම දුකයි කියන ටිකෙන්නේ හැමතිස්සෙම කතා කරේ. ඒ කතා කරලා ඉවර වුණාම බුදුරජාණන් වහන්සේ අවසානෙට ඒ කියපු වට්ටෝරුව සමරයිස් කරලා අදහසක් දීලා තියෙනවානේ. මොකද්ද දීලා තියෙන්නේ? කෙටියෙන්ම කියනවා නම් උපාදානස්කන්ධ දුක. මේ දුක කියන්නේ මොකද්ද? උපාදානස්කන්ධ වලට නමක්. ඒතර උපාදානස්කන්ධ ඇතිවීම තමයි දුක කියලා පැහැදිලි කරේ. දුකේ ස්වභාවය මොකද්ද? ඉපදෙනවා. වයසට යනවා. ලෙඩ වෙනවා. මැරෙනවා. කැමති අය ඈත් වෙනවා. අකමැති අය ලං වෙනවා. බලාපොරොත්තු සුන් වෙනවා. ඔය ටික තමයි දුකේ හැඩ. නිකමන කල්පනා කරලා බලන්න දුකේ හැඩතල ටික තමයි අපි කතා කරන්නේ දුකයි කියලා. දුක හැදෙන්නේ මොකක් නිසා? දීපදුම හැදෙන්නේ මොකක් නිසාද? වයසට යන්නේ ඇයි? ලෙඩ වෙන්නේ ඇයි? මැරෙන්නේ ඇයි කියන එක සම්බන්ධව කතා කරන්නේ අඩුයි. ඉපදීම දුකයි ඉපදීම නැති වුණොත් දුක නැහැ කියලානේ කතා කරන්නේ. ඉපදීම නැති වෙන්නේ කොහොමද කියලා කතා කරන්න ඕනේ ඉපදීම නැති කරගන්න. වයසට යෑම ලෙඩවීම කියන එක හම්බ වෙන්නේ ඉපදුණු නිසා. ඉපදුනේ නැත්තම් ඒ ටික හම්බ වෙන්න විදිහක් නැහැ. ඒතර ඉපදුණු එක ඉපදෙන එක නැවතුනොත් වයසට යන ලෙඩ වෙන මැරෙන අඬන ඔක්කොම ටික නවතිනවා. මොකද ඒක නැවතුනොත් ඉබේ ඊටු ටික නවතින විදිහටයි වැඩපිළිවෙල තියෙන්නේ. ඊළඟට ඉපදීම හැදෙන ක්‍රමයක් තියෙනවා. ඉපදීමට හේතුවක් තියෙනවා. අන්න ඒ හේතුව තේරුම් ගත්තොත් ඉපදීමද නවතිනවා. ජාති ජරා ව්‍යාධි මරණ කියලා කිව්වේ දුකේ හැඩේ. දුක හදන්නේ උපාදානය කියන අවස්ථා පහ. එතකොට සංඛාර දුක්ඛ කියලා කිව්වේ මේ උපාදානස්කන්ධයන් ඇති වෙන නැති වෙන විදිහ නොදන්නාකම නිසා මානසිකව ගොඩනගන සංස්කාර ස්වභාවයන් තියෙනවානේ. ඊට පස්සේ කායිකව ගොඩනගන සංස්කාර තියෙනවා. වාචසිකව ගොඩනගන සංස්කාර තියෙනවා. අන්න ඒ ටිකට පැටලෙන ගතිය නිසා හැදෙන දුකට කියනවා සංඛාර දුක්ඛය කියලා. ඔක තමයි සරලව ගන්න තියෙන අදහස. නන්දහඳුරුත් තියෙන නන්දහඳුරුනුත් අදහසක් කරන් ඔයත්තුන්ගේ තියෙන අදහසත් එක්ක එකතු කරලා සාකච්ඡා කරලා ගමු. මම සංඛාර දුක්ඛය ගැනම අවධානය යොමු කරන්නම් සංඛාර කියලා කියන්නේ සකස් කිරීම කියන එකයි. දේශනාවට අනුව. එතකොට සංස්කාර තමයි අපි මේ හදහද පාවිච්චි කරන්නේ. ඒ හදහද දැන් මේ ගේ කියලා කියන්නේ සංස්කාරයක්. මේ ගේ හැදුනේ කාගේ හිතේද? ඉස්සෙල්ලම. මේක හදන්න ප්ලෑන් කරපු ආකිටෙක්චර් කෙනෙක්ගේ හරි කවුරු හරි බිල්ඩර් කෙනෙක්ගේ හරි හිතේ හැදිච්ච එකක් තමයි මේ විදිහට මේ ගයක් හැටියට අපිට ලැබිලා තියෙන්නේ. ඉතින් ඒක ඒ සංස්කාරය ඒක හදාගත් එක මේ පරිහරණය කරනකොට ඒක හේමෙහි වෙනකොට මොකද වෙන්නේ? හදන් ඉන්න විදිහ වෙනස් වෙනකොට ඔන්නගේ පේන්ට් කරොත් හොඳයි කියලා හිතෙනවානේ. මෙතනින් දැන් කැඩිලයි කියලා ඒක රිපෙයාර් කරන්න හිතන. එතකොට මේවා පරිහරණය කිරීමේ තවත් විදිහකට කිව්වොත් මහා ධාතු පරිහරණය කිරීමේ දුකක් තියෙනවා. දැන් අපි මේ පාවිච්චි කරන්නේ එක එක නම් කිය කිය මොනවද? හතර මහා ධාතු පරිහරණය කරන්නේ. එක එක නම් දීලා තියෙනවා. ඒවට නම් දීලා පාවිච්චි කරන්නේ පඨවි කියන තදගතිය, ආපෝ කියන වැగిරෙන ස්වභාවය, තේජෝ කියන උෂ්ණ සීත දෙක සහ වායෝ කියන වායු ස්වභාවය තියෙන මේ හැම දෙයකම මූල ස්වභාවය එකයි. එතකොට ඒ මූල ස්වභාවයන් අපි නොයෙකුත් නම් පාවිච්චි කරමින් පරිහරණය කරනවා. ඒකේ තේරුම දන්නේ නැතුව අර එක එක ඒවා හදාගත්ත හින්දා ඒවා වෙනස් වෙනකොට ඇති වෙන විපරිණාම දුකත් එක්කම මේ සංස්කාර දුක ඇති වෙනවා මේ හදා ගැනීමත් එක්ක. ඒ නිසා මේ ඔය තුන එකින් එකට වෙන් කරන්න අමාරුයි. ඒකට එකින් එකට බැඳිලා තියෙන ස්වභාවයක් තමයි මට පේන්න තියෙන්නේ. ওই මාත්‍රකාව විදියට ගත්තහම අපිට වෙන් වෙන් වශයෙන් කතා කරනවා. හැබැයි අවසානෙට ගත්තාම ඒ ටික ඔක්කොම අතේ තියාගෙන තමයි අපි කවුරුත් එහෙම යන්නේ. ඒ ටික කාගෙත් ළඟ තියෙනවා. එතකොට ඉපදීම නිසා දුක කියන එක එක වෙලාවක විඳින එකක් නෙමෙයි. වයසට යන එක එක වෙලාවක වෙන එකක් නෙවෙයි. ඒක process එකක් නේ. එතකොට විටෙන් විට විටෙන් විට තැනින් තැනට අපිට අවස්ථාවේ හැටියට හැඩේ ගන්නවා. ඒ හැම අවස්ථාවකම අපි තුළ ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ වෙනස් වීම කියන එක දැන් අපි අද කියනවා අද හොඳට වෝම් නේ. තව ටිකක් හැම වෙනකොට ටෙම්පරේචර් එක තව අඩු වෙනවා. 6ට 7ට 5ට විතර යනවා දොර යමන් හිතා. එතකොට ඔන්න ටිකක් සීතලයි කියලා ආයේ හීටින් ඕන කරනවා. හෙට උදේට තව ටිකක් සීතලයි. දවල් වෙනකොට තමයි රස්නේ. එතකොට හීටින් ඕෆ් කරන්න වෙනවා. දැන් ඕක අපි දුක් විඳිනවා කියලා අපි අඬනවා වැළපෙනවා අපිට සීතලයි රස්නේ කියලා ඒ දෙක වෙනස් වෙන එක නවතින්නේ නැහැ අපිට සීතල වැඩි මේගොල්ලන්ට අමාරුයි කියලා සීතල වෙන එක නැවතිලා නැහැ නේ ලෝකේ කවදාවත්. ප්‍රශ්නේ අඩු වෙලත් නැහැ නේ. ඒ දෙකේ හැඩයට අනුව වෙනස් වෙන්නේ කවුද? අපි වෙනස් වෙනවනේ. අපි හීටින් දා ගන්නවා, එයා කන්ඩිෂන් දා ගන්නවා, ওই ටික කර ගන්නවා හරි. ওই දෙක දෙපැත්තට කරන් යනවා. සීතල උෂ්ණය හිටියනවා. අපේ කන්ඩිෂන් එක. දොර අපි වෙනස් කරන්නේ පරිසරය. පරිසරය පරිසරයමයි. එතකොට ඒවා අපි මේ නම් වශයෙන් වෙන්වෙන් වචන වශයෙන් අරගෙන කතා කරාට අපි පරිහරණය කරන ස්වභාවය තුලම තියෙන කාරණා ටික. දැන් ඒ වෙනස් වෙන සීතල උෂ්ණ දෙක අල්ලගෙන මේ සීතල කවදානම් ඉවර වෙයිදෝ කියලා සීතලට බැන බැන ඉන්නව නේද? මේ තියෙන රස්නේ හැටියට සීතල කොච්චර හොඳයිද අප්පා කියලා හිතෙන්නේ නැද්ද? ඒකනේ අපි හරි චපලයි කියන්නේ. අපි හරි චපල జాතියක්. ඇයි? සීතල කාලෙට කියනවා සීතලට බයින්නවා සීතල වැඩි කියලා. ඒ කටින්ම අනිත් පැත්තට රස්නේ කාලෙට රස්නෙට බයින්නවා සීතල හොඳයි කියලා. අපි කීමට කියන ඇට නැති දිව ඕන පැත්තට නැවෙනවා කියලා. ඒ අපේ චපල ගතිය පෙන්වන විදිහ. ඒ චපලකම කියන එක කොහෙන්ද එන්නේ? හිත හරහා නේද? හිතේ ස්වභාවයයි පෙන්වන්නේ. අපි කටින් පිට කරන හැම වචනයක්ම කොහෙන් එනේවද? දිවේ තියෙනේවද? හිතේ තියෙන. හිතේ හදලා වචන විදියට පිට කරන්නේ වායෝ ධාතු. ඒව තමයි මිනිසෙන් කන් වල ගිහිලා වදින්නේ. එතකොට අපිට වේලාවකට මීපැණිවක් කරන්න වගේ දැනෙනවා. වේලාවකට බෝම්බ ගහන්න වගේ දැනෙනවා. බනිනවා සහ ප්‍රශංසා කරනවා කියන්නේත් ඒක. එතකොට අපි මේ ස්වභාවය ස්වභාවයේ හැටියට බාර නොගෙන ඒවා වෙනස් කරන්න ඒ වගේ හැඩතල කතා කරන්න ගියපු තැන ඇතිවෙන ප්‍රශ්න ටික හැමදාම අපි විඳගෙන යන කරගෙන යන විඳවගෙන යන කාරණා ටිකමයි. ඒ නිසා ඉතින් දුක පිළිබඳව දුක හැදෙන විදිහ, නැති කරන විදිහ, මාර්ගය ආදී මේ කාරණා කතා කරද්දී චතුරාර්ය සත්‍ය විවිධ හැඩතල වලට බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ පැහැදිලි කරනවා. ඇතර මේ ඔය මට මතක නැහැ මේ මේ කාරණා බුද්ධ දේශනාවෙන් හමු වෙන එකක් කියලා දුක්ඛ දුක්ඛ සංඛාර දුක්ඛ සහ විපරිණාම දුක්ඛ කියන කාරණාව අටුවාව හරහා සම්බන්ධ වෙච්ච කාරණා විදියටයි සාකච්ඡා කරන්නේ. ඒකෙන් කියන්නේ මේ අටුවාව ප්‍රතික්ෂේප කිරීමක් හෝ සම්පූර්ණ එක වැරදි කියන අදහස නෙමෙයි. සමහර කාරණා පැහැදිලි කරගන්න බෙදලා ඒ හිටපු ආචාර්යන් වහන්සේලා තෝරගත්තු විදිහ. දැන් අපි අපේ කතා කරන භාෂාවක වචනයක් බැරුණාම කොහෙද අපි බලන්නේ? ඩික්ෂනරිය පාවිච්චි කරනවනේ. ඩික්ෂනරිය කටපාඩම් කරා කියලා භාෂාව පුළුවන්ද අපිට? බෑනේ. ඩික්ෂනරිය උපකාරයක් අපි. අපි කරන්නේ ඩික්ෂනරිය කටපාඩම් කළා කියන කොහොමද ඉංග්‍රීසි බෑනේ. එහෙම එකක් නේ අපිට තියෙන්නේ. ඩික්ෂනරිය කියලා කියන්නේ අමාරුයි වැටුනොත් ගිහිල්ලා බලා ගන්න තියෙන තැනක් මිසක උත්තරේ නෙමෙයි. අපි උත්තරේ කියලා රැවටිලා ඉන්නේ වෙන එකකට. එතකොට අපි අටුවාව පරිහරණය කරනවා තෝරගන්න බැරි අර්ථයක් තෝරා ගැනීම සඳහා අටුවාව බුද්ධාගම කියලා සම්පූර්ණ ගන්නේ නැහැ. බුද්ධ දේශනාව කියලා ගන්නෑ. අමාරුවේ වැටිච්ච තැනකදී අර්ථ විවරණය කරන ගැට ලියා ගන්න තෝරගන්න තැන. ඒකනේ කිය වටුවා ටීකා ටිප්පණි ගැටපද විවරණ ආදී විදිහට කතා කරන්නේ. ඒ ඩික්ෂනරි සම්ප්‍රදායයටම ගිහිල්ලා බලන්න ඒක කොහොමද කියලා. ඩික්ෂනරි අතේ තියාගෙන අපි ඉංග්‍රීසි කතා කරන්නේ. නොදන්න වචනයක් අහුනොත් ගිහිල්ලා බලනවා ඒක තියනවද මේ කියලා නේ. එතකොට ඒක ලියා ගන්නවා. ඒක ආතන ආයක මේක තියෙන ඒක නේද හරි. එතකොට ඒ විදිහට අර්ථ විවරණය කරගන්න දුකේ ස්වභාවය කතා කරගන්න මේ විදිහට සාකච්ඡාවක් තියෙනවා. දැන් ඔය ඇත්තන්ට අවස්ථාව තියෙනවා. ඔය ඇත්තෝ ඒ පිළිබඳව දැනගත්තු යමක් තියෙනවා නම් ඒ පිළිබඳව සාකච්ඡා කරලා මේ කරුණ ඉදිරිපත් කරගන්න පුළුවන් හැමෝට. ස්වාමීන් වහන්සේ තවත් ඒකටම අදාළ ප්‍රශ්නයක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් දුකේ දුක දුකේ දුකක් ඇති වුණාම දුක දැන ගැනීම අපිට එච්චරම අමාරු කාරණයක් නෙවෙයි. හැබැයි සැප කියලා කොටසකුත් තියෙනවනේ අපිට මේ ජීවිතේ. ඒකේ දුක සැපේ දුක දකින්නක් කියනවා අපි. සැපේ දුක කොහොමද අපි දකින්නේ? ඒක අපි දකින්නේ සංකාර දුක්ඛ තුලින්. සැප කියන එක අපිට හමු වෙන්නේ සුගතිය කියන තැනින් කතා කරනකොට දුක සම්පූර්ණ දුකක් විදියට විඳින තැන කතා කරන්නේ දුගතිය සතර ආපායත් එක්ක සම්බන්ධ කරලා. එතකොට සැපය කියන එක කතා කරේ සුගතියට සම්බන්ධ කරලා සුගතියේද දිව්‍ය ලෝක තමයි දුක නැතුව සැප විඳින තැනක් විදියට කතා කරේ. මනුෂ්‍ය ලෝකය දුකයි සැපයි දෙක මිශ්‍ර වෙච්ච තැනක්. එතකොට අපි පංචකාම සෝයත් විඳිනවා. පංචකාම සෝය තියෙනකොට සැප විඳිනවා කියනවා. පංචකාම සෝය නැති වෙනකොට දුක් විඳිනවා කියලා අපි කතා කරනවා. තියෙන කාලයට සතුට වෙලා ඉනෝ නැති කාලයට අඬනවනේ අපේ ගතිය ඒකනේ නේද? ඒ විදිහේ ගතියක් අපිට තියෙනකොට ඒක අර මෙතන තියෙන මේ අවස්ථාව අපි පරිහරණය කරන විදිහ අනුව අපිට අපහසුතාවයක් එනවා. සැප කියන එක දුකෙහි විරුද්ධ පැත්ත. සැප කියන්නේ දුකට තියෙන විරුද්ධ පැත්ත. දුක කියන්නේ සැපට සැපට තියෙන විරුද්ධ පැත්ත. මොනවද මේ ලෝකේ සැප කියලා කතා කරන්නේ? දැන් හොඳයි. ඒ ප්‍රශ්නෙත් එක්ක යම් බලන්න අපි රවුමක් ඇවිදලා ඉන්න මේ. දැන් එක්කෙනා එක්කෙනා කියන්න මේ ලෝකයේ තියෙන සැප මොනවද? තමන් කැමති හැමදේම සිද්ධ වෙනවා නම් ඒක සැප තියෙනවා. තව මොනවද? එක්කෙනාට සැප දැනෙන විදිහ වෙනස්. එක්කෙනා හිතන විදිහ වෙනස්. සැපත් එක්ක වෙනස් වෙනවා. මට සැපදේ වෙන කෙනෙකුට සැප නැවෙන්න පුළුවන්. හ්ම්. මට හිතෙන විදිහට එන්නේ ඒක සැප දැනෙන්නේ. හ්ම්. තව සැප කියන එක තම තමන්ගේ වචන වලින් විස්තර කරන්න. කොහොමද සැප කියන එක විස්තර කරන්නේ? දුක නැති සැප. දුක නැති වෙන සැපයි. ඒක මම කිව්වා හැබැයි. ඒක සැප තමයි. ඒකට සහනයක් දෙන්න දෙයක් කියන්නේ ඒක සැපක්. හ්ම්. තමන් කැමති දේ ඒ විදිහටම ඉෂ්ට වෙනවා නම් ඒක සැපක්. මේ පොතේ තියෙන එක. තමන් තේරුම් විදිහට තමන් තේරුම් විදිහට කියන්නේ. සමහර වෙලාවට දැන් අපි අකමැති දෙයක් කරනකොට තමන්ගේ ශරීරය විතර රත් වෙලා අමාරු අපහසුතාවක් වගේ දැනෙනවා සංහයනවා. කෝපේනවා, වෛරේනවා, මට සමහර වෙලාවට අපේ ළමයි කරන වැඩවලට තරහ යනවා. ඒකර මට දැනෙනවා ඕ ඇඟ රත් වෙලා එනවා, කන රත් වෙලා එනවා වගේ දැනෙනවා. එතකොට මට තේරෙනවා ඒක සැපයක් නෙවෙයි කියලා. ඉතින් ඒක මම හිතනවා ඒක මට සැපයක් නෙවෙයි. මට දැනෙනවා එතකොට මගේ මම අකමැති දේවල් නිසා තමයි මට මේ තරහ එන්නේ. ඒගොල්ලෝ මට මේ විදිහට ඉන්නේ නැති නිසා ඊට පස්සේ මට හිතෙනවා ඇයි මම හිතන විදිහට ඒගොල්ලන් හිතන්න ඕනේ කියලා හිතලා සමහරවිට අමාරුවෙන් මේ මේ හත් වෙන එක අඩු කරගන්න බල මොන සමහරවට ගෙයින් එළියට ගහලා යනවා ටිකක් දුර මේ හත් වෙන එක අඩු කරගන්න. ඒක සැපයක් නෙමෙයි කියලා මම දන්නවා. හ්ම්. ඒක ඉතින් සැපයක් වැඩන්න කොහොමද කියලා දන්නේ. ඒකෙන් දුකක් හටගන්නවා. ඔව්. තරහක් වැඩෙනකොට දුකක් හටගන්නවා. තව මොනවද තියෙන අදහස්? ආ ස්වාමීන් වහන්සේ මම කැමති මෙහෙම එකතු කරන්න ඕක දැන් අපිට ලැබෙන අරමුණ මනාපික අරමුණක් නැහැ කියලා අපි කැමති අරමුණක් නම් කැමැති අරමුණ අපිට එන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා නම් ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් යන මනසෙන් කියලා ඒ අරමුණ අපිට ලැබෙනකොට ඒකෙන් ලැබෙන ස්පර්ශය හැම වෙලාවෙම සුඛ වේදනීය ස්පර්ශයක් ලැබෙනවා. ඒතර ඒකෙන් අපිට ලැබෙන්නේ සුඛයක්, සුඛ වේදනාවක්. එතකොට ඕකේ වෙන්නේ අන්තිමට මට තේරෙන විදිහට දැන් ඔක සුඛය දිගටම පවතින්නේ නැහැ නේ. ඒක තියෙන අනිත්‍ය ස්වභාවය නිසා අන්තිමට ඒක වෙන්නේ විපරණාමයටපත් වෙනවා. ඒතර ඒකෙන් තමයි අත්‍තර විපරණාම දුක්ඛතාවය කියන්නේ කර ඉස්සර කියපු කාරණා තුනෙන් දුක් වලින් එකක් හැටියට ලැබෙන්නේ. එතකොට එහෙම තමයි මට හිතෙන්නේ මේ ඔය අතර දුක කියන එක කොහොමද ඇති වෙන්නේ කියන එක මුලින් සුඛයෙන් පටන් ගන්න. ඒ වගේම අර දුකෙන් පටන් ගෙන දුකෙන් අවසන් වෙන්නත් පුළුවන් අපිට ලැබෙන අරමුණ කැමති නැති අරමුණක් නම් ලැබෙන ස්පර්ශය දුක්ඛ ස්පර්ශයක් එතකොට ඒකෙන් ලැබෙන්නේ වේදනාවක් හැටියට අපිට දැනෙන්නේ අකමැති වේදනාවක් කියන්නේ දුක්ඛ වේදනාවක්. එතකොට පටන් ගන්නෙත් අකමැතිවයි කියන්නේ දුක්ඛෙන් පටන් ගන්න අන්තිමට අවසන් වෙන්නේ දුක්ඛෙන් එතකොට ඒක අපිට කියන්න පුළුවන් අර දුක්ඛයෙන් පටන්ගෙන දුක්ඛෙන් අවසන් වෙන නිසා දුක්ඛ දුක්ඛතාවය වගේ එකක්. ඒතරෝ පැත්තම අර ලෝභ ද්වේෂ කියන එකට තමයි මේ මම දාලා කතා කරේ මම හිතන මොහයටත් ඒ වගේම කතා කරන්න පුළුවන්. මනාපිත හරි එහෙම නැත්නම් අමනාපිත අරමුණක් ඇවිල්ලා ඒක ඒකෙන් අපිට ඒ වගේ නොදුක් නොසුඛ ස්පර්ශයක් ඇති වුණොත් ඒකෙනුත් අපිට මුලාවටපත් වෙලා ඒකෙන් අන්තිමට සංස්කාර දුක්ඛතාවයක් වෙනවා කියන එක හරියට මට තේරුම් කරන්න තේරෙන්නේ කොහොමද අත්‍තරම සංස්කාර දුක්ඛතාවයක් වෙන්නේ කියන එක. හැබැයි මට තේරෙනවා මේකෙන් අපි එක එක නොදන්න අවිද්‍යාසගතව ජීවත් වෙන නිසා අපි නොදන්න දේවල් කර කර මෝහෙන් මුලා වෙලා අන්තිමට දුක්ඛයටපත් වෙනවා කියන එක තමයි තේරෙන්නේ. ඉතින් ඒක ඔබ ආසිර පුළුවන් වෙයි ඊට වඩා හොඳට තේරුම් කරගන්න. ඊට පස්සේ තාම අපි කතා කරන්නේ සැපය කියන එක මොකක්ද කියන එකයි. ඒ නිසා අපි චුට්ටක් මේ දුක පැත්ත මිශ්‍ර කරන්නේ නැතුව සැපය කියන එක විස්තර කරගමු ඉස්සර වෙලා. සිතට ඇති වෙන මේ නිසංසද ස්වභාවය. ඒක මානසික සුවය. සැපත. ඒක සාමාන්‍යයෙන් බාහිර කියන්නේ බාහිරව ඇති වෙන සුවයට වඩා දිග කාලයක් පවතින සුවයක්. මානසික සුවය විවේකීව ඉඳ තියෙනවා නම් දුක්ඛනස්සල් ස්වභාවය වාතාවරණයකින් පිට වෙලා ඒක චිත්ත විවේකය. ඒකත් සුවය. දුකමරි සැපමරි දෙකේ ඕන එකක් ඇති වෙන්නේ සංසන්දනය කරන එක. සංසන්දනය කරන එක නවතිනවා නම් එතකොට ඉවලුවෙත් කරන්නේ මොකද කරන්නේ? ඔක ප්‍රශ්නයයි. සාපේක්ෂ. ඔව්. සාපේක්ෂයි. හැම එකක් එක්ක පුදලේ රකින්න සමයක සත්‍යය එක පිටලාට දුක වෙන්න පුළුවන්. පිටලාට හිතට දැනෙන විදිය කියන්නේ කොච්චර කිරලා බලනවා සත්‍යකට සහ දුකකට ඒක තමන්ගේ එක්ස්පීරියන්ස් තමන්ගේ අත්දැකීම වුණ පරණ එකයි අලුත් එකයි දැන් හැමතිස්සෙම මනිනවා ඒක තමයි මට තව අදහස් තියනවද? පරණ සතවන්නේ අපේ මේ කය දැනෙන්න නම් සිත දැනෙන්න නම් මොනවද කරගන්න. ඉතින් යා කොයි කරගෙන වලට සම්පූර්ණ අපි සපයි කියන විතර දෙයක් තියෙනවා මහා කෑමක් කියලා ඒක දැන් මේක හත්පයි සපයි එංගල කාගෙන කාගෙන යනවා ඔය කාලා කාලා ඉවරේ දැන් සැප එකක් සැප වේගෙන වේගෙන ගිහිල්ලා කාලා කාලා ඊට පස්සේ ඔක සැප නැති වෙන වෙලාවක් එනවා කියලා මට හිතෙනවා ඒකත් අමාරුවෙන් ඉඳලා තියෙන කාලෙදි හ්ම් බත් මතේ හරිද එතකොට සැප එතකොට සැප නෑ කියන දැනුව කියලා ඒක තමයි දිවටත් එකයි යටටත් එකයි කනටත් එකයි ශරීරයටත් එකයි මානසික විඳින එක පොඩි හොඳයි ඒ කියන්නේ මේ කවුරුත් සැප දුක් විඳින විදිය නෙවෙයි කිව්වේ තම තමන් සැප විඳින විදිය දුක් විඳින තම විදිය තමයි දැන් මේ කිව්වේ නේ සැපද දුකක් විදියට දකින්න කියලා කියන කාරණා විස්තර කරන්න කියන එක තමයි මේ නෝන මහත්තයාගේ කාරණා ප්‍රශ්නේ උනේ. සැපය කියන එක අපි කොයි පැත්තෙන් හොයාගෙන ගියත් ඔය ඇත්ත කියපු කාරණා හැම එකක්ම ඒ මාතෘකාවට අදාළයි. ඒ සැප කියන කාරණාව ඔය ඇත්තන්ගේ වචන වලින් විස්තර කරපු එක තමයි කළේ. අපි කවුරුත් සැපය කියලා අන්තිමට ගත්තාම ගන්න තියෙන්නේ කාරණා පහකින් එන දේවල් ටිකක් විතරයි. අපිට පේන්න තියෙන සීමාව සුවපහසුයි නම් ඒකට සැපයි කියනවානේ. ඇහෙන සීමාව සුවපහසුයි නම් සැපයි කියනවා. දැනෙන සීමාව, රස දැනෙන සීමාව, ආග්‍රහණ වෙන සීමාව සුවපහසුයි නම් සැපයි කියලා කියනවා. එතකොට යමක් ලැබෙනවා නම් ඒක සැපයි, යමක් නොලැබෙනවා නම් ඒක දුකයි කියන තැනින් ලෝකේ කතා කරනවා. ලෝකේ දුක සහ සැප විස්තර කරන්නේ එතෙන්ට. ඊළඟට ඕකේ තව පැත්තකට බෙදුවනේ ආමිෂ සැපය සහ නිර්ආමිෂ සැපය කියලා දෙකකට බෙදුවා. ආමිෂ කියලා කිව්වේ අපි මේ පරිහරණය කරන රූප ශබ්ද ගන්ධ රස නිසා එන සතුට. නිර්ආමිෂ කියලා කිව්වේ ඒක ඉක්මවා ගියපු සතුට. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැහැ පංචකාමය හෙවත් ඇහැකනාසය නිසා එන සතුට තෑරලා ඒකෙන් ඉවත් වුණු අනිත් සැපය තියාගෙන ඉන්න කියලා දේශනා කළා නෑ. ඒකද අතහරින්නයි දේශනා කළේ. දැන් මේ කාරණාවෙන් ප්‍රශ්නයෙන් කියවෙනකොට සැපයද දුකක් විදියට දකින්න කියන තැනට එනකොට අපි निराமிසව ගන්න සැපයද අවසානෙට දුක හදන්න උපකාර කරන දෙයක් විදියට තමයි ධර්මය කතා කරලා තියෙන්නේ. අපි ඒ සසර දුක හදන්න උපකාර වෙන සැපයද දුකක් විදියට දකින්න කියන කාරණාවට එන්න තව චුට්ටක් මම හිතනවා මෙහා පැත්තේ තියෙන සැපය තව ටිකක් කතා කරගෙන හිටියොත් හොඳයි කියලා. අරක බර පැත්තකට ඇදිලා යන්නේ මේ මාතෘකාව සම්පූර්ණම එන්න එන්න ගැඹුරු පැත්තකට හැරෙන්නේ මේ කාරණාවෙන්. දැන් බුදුරජාණන් වහන්සේ නිතර මතක් කරපු දෙයක් තමයි ලෝකේ හොයාගෙන යනකොට ඉස්සර වෙලාම ආස්වාදය මොකක්ද කියලා හෙව්වා කියලා. ආස්වාදය ආස්වාදයේ හැටියට දැනගත්තා කියන. ආස්වාදය ආස්වාදයේ හැටියට දැනගත්තු කෙනා ආස්වාදයක් තියනවා කියලා තියෙන නිසා තමයි සත්වයෝ ලෝකේ ඇලෙන්නේ. ඒ ඇලෙන එක තමයි සැපය. ඇහැට පේන දේ ආස්වාද ජනකයි නම් අපි ඒ තුල පවතිනව නවතින. දැන් ඔය සමහර වෙලාවට ගමනක් එහෙම යනකොට එක සැරේටම හැට දෙයක් ගැටුණොත් වාහනේ නවත්තලා රිවර්ස් කරලා බලනවා නේද? එහෙම කරපු තැන තියෙනවනේ. ඇවිදගෙන යනවා නම් ආපස්සට පොඩ්ඩක් හැරිලා ඇවිල්ලා බලනවා නේද මොකක්ද එතන තිබ්බේ කියලා. ශනික ප්‍රතිචාරයක් එහෙම ආවේ අපේ ඇහැ අල්ලන ඇහැට බදන්න පුළුවන් ජනප්‍රිය දෙයක් හිත ප්‍රිය කරපු දෙයක් එතනට අහුවෙච්ච නිසා. බැරි වෙලාවත් ඔය පාරේ ඇවිදගෙන යනකොට තුවක්කුවක් තේ තියාගෙන ඉන්න කෙනෙක් දැක්කොත් එහෙම ආපස්සට එීම කෙසේ වෙතත් කිලෝමීටර් දෙක තුනක් දුවලනවා තියෙන්න පුළුවන් නේද අපිට? ඇයි ඒ? වෙඩිතියයි කියන බය අකමැත්ත හිතේ තියෙන නිසා ටක් ගාලා තනින් මගහරිනව නේද? එතකොට අපේ ප්‍රතිචාර දෙකක් නේද දෙපැත්තට යන්නේ. Tamanට සමීපයි හිතයි හොඳයි ආසයි කැමති කියන තැනකට එනකොට දෙසරයක් හැරිලා බලන්න පුළුවන් මට්ටමකට හිත හැදෙනවා. අකමැති කියනකොට ඒ පැත්ත හැරිලවත් බලන්න හිතන්න එපා හීනෙන් උනත් දකින්න හම්බ වෙන්න එපා කියලා කියනවා නේද? ඒ අකමැත්ත පළ කරන විදිය. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ආස්වාදයේ ආස්වාදයේ හැටියට දැනගත්තා. ආස්වාදය වෙනස් වෙනකොට ඒක දුකයි කියලා දැනගත්තා. ඒ නිසා ඒකේ ආදීනවයක් වෙනසක් දුකක් කනගාටුවක් තියෙන බවද තේරුම් ගත්තා. ඊළඟට ඒකෙන් ගැලවෙන විදිහක්. එහෙනම් දැන් මේක යමක් ආස්වාදජනකයි හැබැයි ඒක වෙනස් වෙනකොට ඒක ටිකක් අපහසුතාවයක් තියෙනවා. ඒ අපහසුතාවය අර ආස්වාදයේ වෙනස් වෙන හැම වෙලාවකම හම්බ වෙනවා. එතකොට මොකද කරන්නේ? එහෙනම් මේකෙන් ගැළවීමක් තියනවද කියලා හෙව්වා. ඒ හොයනකොට කිව්වා නිස්සරණයක් හොයාගත්තා කියලා. නිස්සරණය කියේ සම්පූර්ණ ඉවත් වීම. ඒ ඉවත් වීම හොයාගත්තු එක තමයි බුදුරජාණන් වහන්සේ මාර්ගයේ විදිහට අපිට ඉගැන්වන්නේ. හැබැයි අපි අද වෙනකොට ටිකක් වරදවාරගෙන තියෙන බව පේනවා. සැප විඳින එක හොඳ නෑ. ඒ නිසා සැප ඇතහැරලා දුක් විඳින්න ඕනේ කියන තැනකට කටු කන තැනකට කට්ටිය බහැලා ඉන්නවා බුද්ධාගම කියලා. එහෙම කරේ අත්තකලමතාන යෝගය පුහුණු කරපු යෝගීවරු. දැන් මේ කියන්නේ බුදුහාමුදුරුව සැප විඳින්නයි කියන්නේ කියලා මාලිගා ප්‍රාර්ථනා කරන් ඉන්න කතාවක් නෙවෙයි. බුදුහාමුදුරුව සැප විඳලා නෑ දුක් විඳින්නයි කියලා තියන්නේ කියලා මහ පොළොවේ බද්දාගෙන කන මට්ටමේ මානසික ලෙඩකුත් නෙවෙයි මේ කියන්නේ. මොකද දැන් ලංකාවේ අතිශිකෝපභෝගී වර්ෂන් එකකුත් බිහි වෙලා තියෙනවා. ඊළඟට මහ පොළවේ බද්දාගෙන කන මල මුත්‍රා ගොඩේ බුදියන ගස්ගල් පල්ලේ නිකන් ඔහි බුදියන අවුරුදු ගණන් නාන්න නැතුව ඉන්න සම්ප්‍රදායකුත් ලංකාවේ දැන් බිහි වෙලා තියෙනවා. තාම ප්‍රොමෝට් වුණේ නැහැ ඒක. තාම දැන් වෙවි එනවා මට. එහෙම එකක් තියෙනවා දැන්ට ලංකාවේ. එතකොට ඒ දෙපැත්තම නෙමෙයි බුදුහාඳුරගේ කතාව. බුදුහාඳුර දේශනා කළේ ආස්වාදය ආස්වාදයේ හැටියට දැනගන්න එක සුදුසුයි. ඒකෙන් කියන්නේ නෑ සියලු දේම ආස්වාදය කර කර යන්න ඕනේ කියලා. සමහර ඒවා තියෙනවා අත්දැකීමෙන් දැනගන්න පුළුවන් ඒවා. සමහර ඒවා තියෙනවා අනිත් අය පරිහරණය කරන විදි අනුව හිතා ගන්න පුළුවන් ඒවා තියෙනවානේ. ඇඹුල් කන දැන් කෙනෙක් දිහා බලන් ඉන්නකොට ඇඹුල් කන තාලෙන් අපිට හිතා ගන්න පුළුවන් කන දෙය ඇඹුල් කියලා. ඒ වගේ අපිට අත්දැකීම් හදාගන්න ක්‍රම තියෙනවා. යම් කෙනෙක් සැපය සැපය හැටියට දැනගත්තාම ඒක වෙනස් වෙනකොට තියෙන දුක තේරුම් ගන්න ලේසි. සැපය කපලා දුකෙන් විතරක් පටන් ගත්තොත් එහෙම ඒක අත්තිකලමතාන යෝගයට යනවා. යම් කෙනෙක් සැප කියන තැන ආස්වාදයේ විතරක් අල්ලන් හිටියොත් වෙන්නේ එයා දුක කියන එක තේරුම් ගන්න නැතුව කාමසුකල්ලිකාන යෝගයේ පැත්තට බර වෙනවා. ඔය දෙකටම නැති එකක් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ දෙකටම වැටෙන්නේ නැති එකක්. ඒක තමයි මධ්‍යම ප්‍රතිපදාව කියලා දේශනා කරේ. ඒ නිසා තමයි ආස්වාදය ආස්වාදයේ හැටියටත් ආදීනෝ ආදීනෝ හැටියටත් ඊට පස්සේ නිස්සරණය නිස්සරණය හැටියට. නිස්සරණය කියන්නේ ආස්වාදේනොත් ආදීනෝනොත් දෙකෙන්ම ගැලවෙච්ච එක තමයි නිස්සරණය කියලා ඉවත් වීම කියලා දේශනා කළේ. නිස්සරණය කියන්නේ ඉවත් වෙනවා කියන එකයි, ගැලවෙනවා කියන එකයි. ලිබරේෂන්. එතකොට ඒ විදිහේ දැන ගැනීම ස්වභාවයකින් බුදුරජාණන් වහන්සේ ඒක තේරුම් ගන්න දේශනා කළා. ඒ වගේම තව අවස්ථාවක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සැපය දුකක් විදියට දකින්න කියලා. සැපය දුකක් විදියට ආදීන වශයෙන් දකින්න කියලා කියනවා. දුක උලක් වගේ කියලා දකින්න කියලා කියනවා. අදුක්කම සුඛය විදර්ශනා කරන්න කියලා තැනකුත් තියෙනවා. සැපය දුකක් විදියට දකින්න කිව්වේ ඇයි? අපි සැප කියලා කියන්නේ පංචකාමය නිසා අපිට හම්බ වෙන මේ ස්වභාවය. ඒක දිව්‍ය ලෝකෙ වෙන්න පුළුවන්, මනුෂ්‍ය ලෝකෙ වෙන්න පුළුවන්. දිව්‍ය ලෝකයේදී හෝ මනුෂ්‍ය ලෝකයේදී අපිට හම්බ වෙන සැපය ඒකාන්ත නිගමනයයි කියන තැනින් හිටියොත් සත්වය සංසාරයෙන් ගැලවෙන්නේ නැතුව යනවා. ඒගොල්ලෝ කැරකිලා ආපහු එතෙන්ටම වැටෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනා ක්‍රමයක් තමයි ඉස්සල දාන කතා, සීල කතා, සග්ග කතා කියලා අනුපිළිවෙල කතාවක් තියෙනවා. දානය ගැන කියනවා. දන් දුන්නාම සුගතියට යනවායි කියලත් කියනවා. සීල් රැක්කහම සුගතියට යනවායි කියලා කියන දෙවියන් අතරට යනවා, මනුෂ්‍යයන් අතරට යනවා. සුගතිය කියන්නේ දෙවියන් හෝ මනුස්සයන්. එතකොට සුගතියට ආවට පස්සේ දැන් සැපය ප්‍රාර්ථනා කරනවානේ අපි කවුරුත්. දුක ප්‍රතික්ෂේප කරනවා. අපි කවුරුත් එහෙම. සැපේ ප්‍රාර්ථනා කරනවා. දැන් අපේ අදිෂ්ඨාන ප්‍රාර්ථනා යාඥා බලාපොරොත්තු ආශිර්වාද ඔය ඔක්කොගෙම තියෙන්නේ මොනවද? සැපේ අපේක්ෂා කිරීම. කවුරුත් දුක ලැබෙන්න කියලා ආශිර්වාද ගන්නෙ නැහැ. දුක ලැබෙන්න කියලා බෝධි පූජා කරන්නෙ නැහැ. සැප ලබන්නයි බෝධි පූජා කරන්නේ. එතකොට දුක හැමෝම ප්‍රාර්ථනා කරන්නේ සැපේ ප්‍රාර්ථනා කරනවා. දැන් දන් දීලා සිල් රැකලා දිව්‍ය ලෝකෙට, මනුෂ්‍ය ලෝකෙට සුගතියට ආපු අයට ඔතන පදිංචි වෙන්න හේතු ගොඩක් තියෙනවානේ. එතන පදිංචි වෙලා ඉන්න හේතු ගොඩක් තියෙනවා. ඒ හේතු ගොඩක් තියෙන නිසා අපි එතෙන්ට ඇලෙන්න කැමති එතන පදිංචි වෙන බව දන්න නිසා බුදුරජාණන් වහන්සේ දන් දුන්නාම සිල් රැක්කහම හොඳ තත්වයකට සුගතියකට සැපයකට යන්න පුළුවන් කියලා දේශනා කරලා මනස අදාළ පැත්තකට ආවහම බුදුහාඳුර දේශනා කරනවා ඔතෙන්ට ඇලිලා ඉන්න එකත් ඒ තරම් සුදුසු දෙයක් නෙවෙයි කියලා. සැපයද වෙනස් වෙන එකක් කියන එක නොවැළිය යුත්තක් කියන එක අර මනසට හැමින් හේතු ගන්නවා. එහෙම හේතු ගන්නගෙන යද්දී මේ මනසේ ස්වභාවය තමයි බුද්ධ දේශනාවට අවනත වෙනකොට මනස බොහොම නම්‍යශීලී වෙනවා, ෆ්ලෙක්සිබල් වෙනවා. මනස ඕන පැත්තකට නවන්න පුළුවන්. මෘදු වෙනවා. මට සිලුට වෙනවා. එහෙම වුණාට පස්සේ බුදුහාමුදුරුවෝ දුක කියලා විස්තර කරලා දෙනවා. දුකට හේතුව කියලා විස්තර කරලා දෙනවා. දුක නැතිවීම සම්බන්ධව විස්තර කරලා දෙනවා. දුක නැති කරන විදිය පිළිබඳව විස්තර කරලා දෙනවා. ඒ විදිහට චතුරාර්ය සත්‍ය දේශනාව කරනවා. ඒකට කියනවා සාමුක්ඛංශික දේශනාව කියලා. එහෙම දේශනා කරලා ක්‍රමයෙන් හිතේ තෙන්ට අරගෙන යනවා. ඇයි මේ නිවන් දකින්න එක දිව්‍ය ලෝක සහ මනුෂ්‍ය ලෝක කියන කාරණා දෙකේදී සාකච්ඡා කරන්නේ? දුගතිය නැත්තම් සතර අපාය කියන තැනදී ආස්වාදය පේන්නේ නැහැ. ආදීනමය තමයි වැඩිපුර ප්‍රකට වෙන්නේ එතන දුක් විඳින්න තියෙන තැන. ඊළඟට බ්‍රහ්ම ලෝකවලට ගියාම ඒත් එහෙමයි. මේ දිව්‍ය ලෝකෙ ගත්තත් දිව්‍ය ලෝකවල ආස්වාදයේ වැඩිපුර වැඩි විපරිණාමේ නැත්තම් දුක් විඳින ස්වභාවය ආදීනම ගතිය අඩුයි. මනුෂ්‍ය ලෝකය තමයි ඔය හැම පැත්තකටම සමබර වෙච්ච තැන ආස්වාදයයි ආදීනමයි සැපයයි දුකයි මනාවකට ප්‍රකට වෙන තැන තමයි මෙතන. ෆිසිකලි ප්‍රකට වෙන තැන. එතකොට එතෙන්දී ඒ කෙනාට මේක තේරුම් ගන්න තියෙන පහසුව වැඩි. දැන් සැපයේ දුක දකින්න කියන්නේ මේ විඳගෙන යන පහසුකම් ටික මත ලගින ගතියක් අපේ තියෙනවා නේද? මට පේන සීමාවේ මම සුව පහසුව විඳිනකොට ඒ ටික සම්පූර්ණම සදාකාලික බලාපොරොත්තු වෙන ස්වභාවයක් තියෙනවනේ. දැන් මම උදාහරණ ගන්නවා ඒවට කලබල වෙන්න බෑ. දැන් මේ ගෙදර සෙටප් එකක් තියෙනවනේ. හැමෝගෙම ගෙදරක සෙටප් එකක් තියෙනවා නේ දැනට. පන්සලෙත් තියෙනවා ගෙදරත් තියෙනවා. මේ ගෙදර සෙටප් කරලා තියෙන මේ එකක්වත් ඉබේ ඇවිල්ලා පදිංචි වෙච්චද මේ තියෙන්නේ? නෑ නේද? මෙහෙම තිබ්බොත් හොඳයි කියලා ගෙදර ඉන්න අය හිතලා තියපු දේවල් නේද මේ තන තන තියෙන්නේ. ඒකක්වත් ඉබේ ආවේ නෑ මෙතෙන්ට. එතකොට මට හොඳයි කියලා හිතන ක්‍රමයකට නේද මෙතන මේ arrange කරගෙන තියෙන්නේ හැමදේම හැමතැනම හැම ගෙදරක්ම එහෙමයි තියෙන්නේ ඒ විතරක් නෙවෙයි දැන් මේ අපි යන පාරවල් ඔය හැම දෙයක්ම මිනිස්සුන්ගේ හිතට ආපු තාලෙට හදපු එකක් තියෙන්නේ. එහෙම නැත්නම් ඉබේ පහළ වෙලා නෙමෙයි එකක්වත්. අපි හොඳයි කියලා හදාගත්තු ක්‍රමයකට මෙහෙම ගිය ට්‍රැෆික් වැඩි මෙහෙම ගිය ට්‍රැෆික් නැහැ කියලා ඒ පැත්තට එකක් හැදුවා. කවුද හැදුවේ? මිනිස්සු. හොඳයි කියලා හිතන විදියට. එහෙම එහෙමයි අපිට තියෙන්නේ. අපේ ජීවිතෙත් එහෙම තමයි තියෙන්නේ. දැන් ඒ ගෙදර අපි සෙටප් කරගත්තු ක්‍රමේ ටිකක් හරි වෙනස් වුණොත් අපිට මොකද්ද දැනෙන්නේ? සුවයක්ද අපහසුවක්ද? ඒක අපහසුවක් දැනෙනවා අනේක සැරේට. මොකද්ද මේ වුනේ කියලා? ඉතින් අපි හිතන්න සුමාන ගානක් අපි ගෙදර නැතු වෙනවා. ගෙදර ඉන්න කීප දෙනෙක් ගෙදර හැඩේ වෙනස් කරලා තියෙනවා. අපි ගෙට ගොඩ වෙනකොට ලොකු වෙනසක් දැනෙනවා. ඇයි? අර මම හදාගත්තු මම තියලා තියෙන මම බලාපොරොත්තු වෙච්ච විදිය ඔක්කොම දැන් මේක ඇරේන්ජ් කරලා තියෙන එක මගේ දැන් අපි ඒක තැම්පත් කරගෙන ඔක්කොම සිස්ටමැටික් කල් ඉවරයිනේ. සම්පූර්ණ මේකේ ඩේටාබේස් එක හදලා තියෙන්නේ. ඇතුල් වෙනකොටම දැනෙනවා අර ගතිය මොකක් හරි වෙලා තියෙනවායි කියලා. එහෙම වෙලා නැද්ද? එතකොටම දැනෙන්නේ මොකද්ද මේ කරේ කියන එකක් එනව නේද ටිකක්. මොකක් හරි වෙනසක් දැනෙනව නේද? කවුද කරේ මොකද්ද කරේ එතනින් නම් යුද්ධේ පටන් ගන්නව නේ ඊට පස්සේ. ඒ මොකද වෙන්නේ? තමන්ගේ පරිසරය වෙනස් වෙච්ච ගමන් තමන්ට ලොකු ෂොක් එකක් එනවා. ඒ ෂොක් එක කොහෙද පිටකද? හිතේ හදාගෙන තිබුණු එක වෙනස් වෙනකොටම Tamanට ටක් ගාලා කම්පනයක් එනවා. ඔය ගතිය නේද හැමතැනම අපිට හැදෙන්නේ. දැන් මනුෂ්‍ය ලෝකයේදී අපිට මේ සැපය ඉලක්ක කරගෙන තියෙන සුවපහසුව Taman විසින් හදාගත්තු හොඳයි කියලා කියන ක්‍රමවේදය වෙනස් වෙන හැමතැනකම මොකද උනේ? කම්පණය කියන එක වෙනවා. කම්පණය වෙනවා. ඒ කම්පණය තමයි ඊට පස්සේ අපිට දුක බවට පත් කරලා දෙන්නේ. ඊට පස්සේ ඒ වෙනස අල්ලගෙන සෑහෙන දවසක් අපිට දුක් විඳින්න පුළුවන් නේද? මතක් කර කර මතක් කරගෙන. ඒක තමයි අන්තිමට දුක බවට පත් වෙන්නේ. ඊට පස්සේ දැන් gedara තියෙන කිසිවක් තමයි සැපට පේනවද? නැහැ. gedara තියෙන කිසිවක් තමයි සැපට පේන්නේ නැහැ. මොකද මට ඕන විදිහට නැති නිසා. මට ඕන විදිහට නැති නිසා සියල්ල පේන්නේ නොහොරට. දුකට පේන. දැන් සැපයි කියලා ආපු දැනත් අන්තිමට දුක පේනවා නේද අපිට? මානසිකව දුක් විඳිනවා. ඒ නිසායි බුදුහාමුදුරෝ දේශනා කළේ සැපයෙහි දුක දකින්න කියලා. සැපයෙහි දුක දකින්න කියනවා. මනුෂ්‍ය ලෝකය කියන්නේ සැප තියෙන තැනක්. දිව්‍ය ලෝක කියන්නේ සැප තියෙන තැනක්. ඒ නිසා දෙවියන් අතරද මනුෂ්‍යයන් අතරද මේ තියෙන සැපය වෙනස් වෙන එකක් කියන දුකකට දකින්න කියලා කියනවා. දුක විදියට දකින්න කියන්නේ ඇයි? සැපෙහි බැසගෙන සසර දුක හදන එක නැවැත්වීම සඳහා. ඊට පස්සේ ඒ සැපය දුකක් විදියට දකින කෙනාට දුක පීඩනයක් බවට පත් වෙන්නේ. සමහරු කරන්නේ ඒ සැපයෙන් ඇති සැපය නිසා හටගත්තු දුක නිසා අල්ලගෙන ඒ දුකෙන් දුක් විඳිනව නේද ඊට පස්සේ. මතක් කර කර දුක් විඳින. කතා කර කර දුක් විඳින. එහෙම නැද්ද? තියෙනවා. අන්න ඒ දුක ඒ අපහසුතාවය මතක් වෙන වාරයක් පාසා පහසුවද දැනෙන්නේ අපහසුවද දැනෙන්නේ ලොකු පීඩනයක් ප්‍රෙෂර් එකක් දැනෙනව නේද? බ්ලඩ් ප්‍රෙෂර් එහෙම එන්නේ මේ වෙලාවට. ආතතිය කියන්නේ ඒකෙම තව පැත්තක්. එක එක අපේ තියෙන ලෙඩ රෝග හැඩතල දාලා කතා කරන නම්බු පිට මෙහෙමයි කියලා. වැඩේ වෙලා තියෙන අන්තිමට ඔක්කොම එකයි. එතකොට අර ප්‍රෙෂර් එක අර දුක අර පීඩනය උල් අනින්න වගේ දැනෙනවා මේකට. හොෝගාලා උල් අනිනවා. මතක් වෙන වාරයක් පාසා අඬනවා. මතක් වෙන වාරයක් පාසා කේන් තියනවා. මතක් වෙන වාරයක් පාසා පලි ගහන්න හිතෙනවා. දමල යන්න හිතෙනවා. එහෙම නැද්ද? ඒක උල් අනින්න වගේ අපිට පීඩණය කියලා දෙනවා. ඒ නිසා අන්න ඒ දුක අපි කරන්නේ ඒ දුක අල්ලගෙන ඔහේ ඒකට ඇඬා ඇඬා ඉන්න එක නේද? ඔහේ ඒකට පලිග ගහ ඉන්න එක නේද කරන්නේ? ඒ නිසා බුදුහාඳුර දේශනා කරනවා දුක උලක් වගේ කියලා දකින්න කියලා මෙහෙම දකින්න නුවණ තියෙනවා. එහෙම දැක ගන්න නුවණ තමයි අදුක්කම සුඛය කියන එක බලන්න කිව්වා විදර්ශනාවෙන්. අදුක්කම සුඛය විදර්ශනාවෙන් බලන්න කියලා කිව්වා. හේතුව අර සැපයි දුකයි දෙකම එන්නේ මුලා නිසා. මුලා නිසා හදාගන්නා සැප සහ දුක දෙකම නැති කරගන්න තියෙන එකම ආයුධය විදර්ශනාව විතරයි. විදර්ශනා වඩන කෙනාට විතරයි සැප දුක දෙකම නැති කරගෙන යන්න පුළුවන් අදුක්කම සුඛය නැති වෙන්නේ ඒ වෙලාවට විතරයි. එතකම් මෙහා පැත්තේ අපි කවුරුත් කරන්න එකින් එකට මාරු කරනවා. ඒක තමයි සත්‍ය කතාව. එතකොට විදර්ශනාවෙන් බලනවා කියලා අදහස් කරනකොට ඒක ටිකක් පුළුල් කතාවක්. මම ඔයත්වන්ට ඔය සැපයි දුකයි දෙක අතර විදර්ශනාවේ වෙනසට පුංචි කතාවක් කියලා ඉන්නම් උදාහරණයක් විදිහට කියන්න. දැන් මෙතන මේ දේවල් තියෙනවානේ. මේ තියෙන දේවල් අනුව මේ පේන අපිට මෙතන වීදුරුවක් පේනවා. මේ වීදුරුව ගත්තාම මේ වීදුරුවට ඔයත් අපි කාගේවත් අමුතු ඇලීමක්වත් අමුතු ගැටීමක්වත් උතන නැහැනේ. ඒකෙහි තියෙනවානේ. මේක ඇලෙන්න හෝ ගැටෙන්න විශේෂ කාරණාවක් අපිට මෙතන පේන්නේ නැහැ මේ වෙලාවේ. සමහර මේක බිමැටලා කුඩුනොත් එහෙම අපරාධ කියලා හිතනකොට අන්න එතන හැදෙන එකක්. හැබැයි දැන් මේ වෙලාවේ මේක මෙහෙමයි කියන එකක් ගැන කිසිම සම්බන්ධතාවයක් නැහැ. දැන් මම මේ කියන කනුත් එහෙම එකක් නැහැනේ. මං වීදුරුව ගැන මතක් කරනකොට වීදුරුව මතක් වුණේ නැහැ නේ. ඔහේ තිබ්බා මලතනේ. හැබැයි ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ මේ වෙලාවේ. ඒ වුණාට මේක මොකද්ද? ඔයත්තන්ට දැන් මේ වෙලාවේ වීදුරුව ගැන ඇලීමකුත් නැහැ, ගැටීමකුත් නැහැ. නමුත් ඔයත්තන්ට මේක විස්තර කරන්න පුළුවන් නේද? මොකද්ද මේක විස්තර කරනකොට කියන්න තියෙන්නේ? මේක වීදුරුවක්. මේක බොහොම තේන. මේකේ වතුර පුරවලා තියෙන. මේක මෙච්චර උසයි. මේක වැටුනොත් මෙහෙම කුඩු වෙනවා. ඔය විස්තරය කරන්න පුළුවන් නේද? මේක වීදුරුවක් කියන හැඟීම තියාගන්නවා. හැබැයි මේකට ඇලීමකුත් නැහැ. ගැටීමකුත් නැහැ නේද? ඇලීම නැත්තම් එතන අර සැපය කියන කල්ලලත් නැහැ ඒ වෙලාවේ. ගැටීම නැත්තම් එතන දුක කියන කල්ලලත් නැහැ ඒ වෙලාවේ. හැබැයි මේ දෙකම නැති වුණාට මේක වීදුරුවක් කියන ගැනීමක් අපේ හිත තුළ තියෙනවනේ. අන්න ඒකට කියනවා අදුක්ඛම සුඛය කියලා, උපේක්ඛා වේදනාව කියලා. ඒක අපේ අනුවනකම හේවත් අවිද්‍යාවේවත් මෝඩකමේවත් ගොංකම නිසාම සිද්ධ වෙන කාරණාවක්. මේක මතු පිට පේන නිසා මේකට ඇලෙන්න ගැටෙන්නේ නැහැ. ෆිසිකලි පේනවා. ඇලීමකුත් නැහැ, ගැටීමකුත් නැහැ. හැබැයි මේක වීදුරුවක් කියන පදනමක් අපිට තියෙනවා නේද? ඩෙෆිනිෂන් එකක් තියෙනවානේ. අන්න ඒ ඩෙෆිනිෂන් එක හැමතිස්සෙම අපිව මෝඩයා බවට පත් කරනවා. ඒකට කියනවා විද්‍යාව කියලා. ඒකට කියනවා උපේක්ඛා වේදනාව කියලා. ඒකට කියනවා අදුක්ඛම සුඛ වේදනාව කියලා. ඒක නැති කරන්න බෑ. සමත භාවනාව කළා. ඒක නැති කරන්න බෑ සමත භාවනාව කරලා. දැන් අපි ඔය භාවනා කරන්න කියලා වාඩි වෙලා ඉඳගෙන කරන්නේ මොකක්ද දන්නවද? ඇලෙනේ වගේනොයි ගැටෙනේ වගේනොයි මොකුත් වෙන්නේ නැතුව ඔහේ ඇස් දෙක වහගෙන කට්ටිය පැත්තකට වෙලා ඉන්නවා. ඒක කුකුල්ලුත් කරනවා. විතර රකින්නකට. ඒක කරන්න පුළුවන් ඕන කෙනෙක්. දැන් මේ වෙලාවේ බාහිර දේවල් එක්ක ඇලීමක් ගැටීමක් නැහැ නැත්තම්ගේ. දැන් මේ වෙලාවේ මේ වීදුරුව ගැන ඇලීමක් ගැටීමක් නැහැ කියවනේ. හෙට ඒ කියන්නේ සමතයටපත් වෙලා තියෙන්නේ. දැන් ඒ පිළිබඳ කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මේ අහගෙන ඉන්න එක කරන්නේ. මේකෙන් ප්‍රශ්න විසඳලා නැහැ. වීදුරුව සම්බන්ධව ඇලෙන්න තියෙන එකත් ගැටෙන්න තියෙන එකත් විසඳලා නැහැ අපේ. දැන් මේ වෙලාවේ මෙතන අහගෙන ඉන්න නිසා බාහිර එළියේ තියෙන කිසිම සද්දයක් ගැන කිසිම සම්බන්ධයක් නැහැ අපිට. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ බාහිර සද්දවසන් කරගෙනත් කියලා කියන්නේත් නැහැ. ඒ සද්ද සම්බන්ධව අපේ තියෙන ගැටලු ඉවර වෙලා කියන්නේත් නැහැ. කන්ඩිෂන් වෙච්ච ගමන් ඇලෙන්න ගැටෙන්න දේවල් අපිට තියෙනවා. විදර්ශනාව කිව්වේ අන්න අර කන්ඩිෂන් කරන ගතිය ඉවර කරාට පස්සේ කොච්චර ලෝකේ සද්ද තිබ්බත් නැතත් ඇලෙන්න ගැටෙන්න හේතුවක් අපිට හැදෙන්නේ නැහැ කියන එකයි. ඒක නැති වෙනවා කියන්නේ විද්‍යාව එනවා කියන එකයි. එතකොට ඒක මේ ඇලීම ගැටීම නැති වෙන්නේ විද්‍යාව ඉපදුනාට පස්සේ. හැබැයි ඇලීම ගැටීම තියෙනකන් විද්‍යාව උපදින්නේ නැහැ. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරා සමතේ වඩන්න කියලා. සමතේ වැඩුවට පස්සේ ඇලීම ගැටීමට මොකද වෙන්නේ? తాවකාලිකව ඒක සෙටල් වෙනවා, තැම්පත් වෙනවා, යට යනවා. එහෙම මනසකට නොඇලීන ගැටී ඉන්න සදාකාලික ක්‍රමයේ බලන්න කිව්වා නිස්සරණය. එතෙන්ටයි යන්නේ. එතකොට සැපෙහි දුක දකින්නේ ඇයි? සැපය අල්ලගෙන දුක් හදන එක නවත්තන්න. ඇයි? මම මතක් කරා නිර්ාමිස සැපය කියලා එකක්. නිර්ාමිස සැපය කියන්නේ පංචකාම අරමුණු වලින් මේ හැකනනාසය වහලා ආනාපාන සතිය හෝ මෛත්‍රිය හෝ බුද්ධානුස්සතිය හෝ කිසියම් භාවනා අරමුණක් හිතට දීලා තනි අරමුණක් ඒ අරමුණ ගැන නැවත නැවත හිතම හේවලා හිත පුහුණු කරලා ගන්න ඒකාත්මික භාවයක් හැදෙනවා නේද? tempat කිරීම අපි කියන්නේ භාවනා කරනවා කියලා. ඒකට කියන්නේ භාවනා කරනවා කියලා නෙමෙයි. ඒකට කියන්නේ සිහිය පිහිටුවනවා කියලා. භාවනා වෙන කතාවක් තියෙනවා. එතකොට එහෙම හිත පිහිටුවාගත්තු කෙනාට ඒ අර හිතේ තියෙන කලබලය tempat වීම නිසා යම් සහනයක් එන්න පුළුවන්කම තියෙනවා නේද හිතේ. නිෂ්කලංක බව. අන්න ඒ නිෂ්කලංක බවද සැපයක්. කාලගෝට්ටි වලින් ඉවත් වෙලා නිදහසේ අපි භාවනා කරගන්න ඕනේ කියලා ඇස්වහගෙන අරමුණක් අරගෙන ඒ අරමුණ තුළ හිත විසිර. හිත පවත්වනවා. හිත පවත්වනකොට හිතේ තියෙන කලබලය තැම්පත් වෙලා සංසුන්කම මතුවෙනවා. කලබලය ඉවත් වෙනවා සංසුන්කම මතුවෙනවා. අන්න ඒ සංසුන්කම එනකොට අපි එයද එතන තියෙනවා සැපයක්. ඒ සැපය ඊට පස්සේ අපි කියනවා निराமிස සැපය කියලා. ඒ කියන්නේ පංචකාමයෙන් තොර වෙච්ච සැපය. ඒ සැපයද අපි තව කැමති වෙනවා. තව කැමති වෙනවා. තව කැමති වෙනවා. බුදුරජාණන් දේශනා කරේ සැපයට කැමති වෙන එක හොඳයි යම් ප්‍රමාණයකට. හැබැයි ඒ සැපය අපි එතුමාද උදේ භාවනා කරද්දි ගත්ත කියලා. හවස භාවනා කරන්නේ උදේ වගේම මේ වෙලාවෙත් ඕන කියලා. උදේ වගේම මේ වෙලාවෙත් ඕන කියලා නිකන් ඊයේ රෑ කාපු වරිප්පු වෙරහම අද උදේටත් බලාපොරොත්තු වෙනවා වගේ වැඩක් ඒක. එතකොට උදේ කරපු භාවනාවේ හම්බ වෙච්ච ප්‍රතිඵලය හිතේ තියාගෙන හවසට වාඩි වෙනවා. හවසට එහෙම එකක් හම්බ වෙන්නේ එතකොට දැනෙන්නේ සැපද දුකද? බල්ලොන්ට බනිනවා, ටෙලිෆෝන් එකට බනිනවා, ගෙදර මිනිස්සුන්ට බනිනවා, රටේ ලෝකෙන මිනිස්සුන්ට බනිනවා, ඔක්කොටම දෙස් තිය තියා නැගිටිනවා නේද ඊට පස්සේ. ඇයි ඒ? බලාපොරොත්තුනේ උදේ වගේ එකක් හම්බුනේ නැහැ. යම් පිච්ඡන් නොලබති තම්පි දුක්ඛං ආය. යමක් නොලැබීමේ දුක හම්බ වෙනවා. එතකොට එතෙන්දී අර නිර්ාමිෂ සෝයේද ප්‍රාර්ථනා කරමින් දුක් විඳින එකක් නේද ආපහු වෙන්නේ අපි. නිර්ාමිෂ සෝයේද ප්‍රාර්ථනා කරමින් දුක් විඳිනවා. එයද දුකක්. ඒකද උලක් ඊට පස්සේ. ධානයේ බලාපොරොත්තුෙන් ධානය ගැන කම්පා වෙන එකද දුකක් උලක්. සල්ලේක කියලා සූත්‍රයක් කතා කරා මීට සති ගානකට කලින් අපේ සාකච්ඡාවේ. ඒකෙදි පැහැදිලි කරනවා මේ සම්බන්ධය. එතකොට දැන් එහෙනම් ආමිස සුවයේද දුක දකින්න කිව්වා. निराමිසේද දුකක් එනවා ඊට පස්සේ. එයද දකින්න වෙනවා. ඒක දිවත් වෙන්න ඕන. ඇයි? ඇලීම හෝ ගැටීම කියන එක සදාකාලිකව අවසන් වෙන්නේ විදර්ශනා කළොත් පමණයි. එතෙන්ට ගෙනියන්න. निराමිස සුවයේද බණ භාවනා කරලා එන සුවයේද දුක දකින්න කියලා බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා. හැබැයි බණ භාවනා කරලා ඉන්න සැපය සහ දුක හොඳයි. පංචකාම ලෝකයේ තියෙන සැපට සහ දුකට වඩා කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. ඒකෙන් කියන්නේ දැන් අරක නැතුව මේක කරන්න පුළුවන් කියන එක නෙමෙයි. මේ දෙකම මේ ගමනේ හම්බ වෙන කාරණා විදිහට තමයි කතා කරන්නේ. ඉතින් ඔබ දිග උත්තරයක් තව ඉවර නෑ කියලා. නෑ දිග වෙන්නේ හොඳ හොඳට තේරෙනවා ස්වාමීන් වහන්සේ. දැන් එතකොට අපි දැන් සාමාන්‍ය ජීවිතයේ අපිට සැප වේදනාවක් ආපුහම අපි ඒක ගැන කොහොමද මෙනෙහි කරන්නේ? මෙතන ආස්වාදයක් තියෙනවා. මේක ආස්වාදය මේක මට සිද්ධ වෙච්ච මම කියන එක්කෙනෙකුට සිද්ධ වෙච්ච ඉඳ උනේ. එහෙමද අපි මේකේ අපි මේක උපාදාන කළ යුතු දෙයක් නෙවෙයි කියලා එහෙමද හිතන්න ඕන. කොහොමද අපි සාමාන්‍ය ජීවිතයේදී ඒක ඒකෙදි මට පැති දෙකක් මෙහෙම පේනවා එකක් තමයි සාමාන්‍යයෙන් පංචකාමයේ භුක්ති විඳින ලෝකයාට මේක දුකක් කියලා මෙනෙහි කරන එක හොඳයි මෙනෙහි කරාට නිකන් ඒක නිකන් මඩගොඩේ මේ ආයෙ මඩ හොදනවා වගේ වැඩක් තමයි වෙන්නේ. මඩේ ඉඳන් මඩ හොදනකොට මඩ දියේවි තව ගෑවෙනවනේ. ඒ වගේ වැඩ වෙනවා. හැබැයි සමත විදර්ශනා දන්න නුවණ තියෙන ධර්ම මාර්ගය පුහුණු කරන කෙනෙකුට එය මෙනෙහි කරන්න පුළුවන් මේ එන සැපය හේතු නිසා හටගත්තු ස්පර්ශය නිසා රජ හේතු නිසා හටගත්තු කාරණාවක් නිසා වේදනාව නිසා හටගත්තු එක නැත්නම් ස්පර්ශය නිසා හටගත්තු සුව වේදනාවක් මට මේ හම්බ වුණා කියන තැනින් තමයි කතා කරන්න තියෙන්නේ. ඒක තමයි විදර්ශනා කරන කෙනාට බලා ගන්න තියෙන ක්‍රමය. ඕකට මම එක උදාහරණයක් මේ විදිහට කියන්නම්. දැන් ඇහැට රූපයක් හම්බ වෙනකොට ඇහැට රූපේ හම්බ වෙච්ච ගමන්ම හොඳයි හෝ නරකයි කියන ඩෙෆිනිෂන් එකක් හම්බ වෙනවනේ අපිට. හම්බ වෙච්ච දැක්ක දේ හොඳ හෝ නරක වශයෙන් පේනවා. අන්න ඒ නරක වශයෙන් හෝ හොඳ වශයෙන් අහුනේ දැන් අපි හිතමු හොඳ වශයෙන් කියලා සැපනේ කතා කරේ. හොඳයි කියලා අහුවෙනවා. අහුවෙච්ච ගමන් ඒ ඒක සැපයක් කියන ගණයට යනවා එතකොට. ඒයි Tamanට සතුට දැනෙන Tamanට පහසුව ගේන අරමුණක් නිසා. අපි කරන්නේ ඒ අරමුණ අරමුණ විදියට අරගෙන දැන් අපි කම්පියුටර් එක නම් මේක හොඳ කම්පියුටර් එකක් කියලා ඒ ගැන සතුට වෙවි කම්පියුටර් එක වර්ණනා කරන එක නේද කරන්නේ අපි. නුවණ තියෙන කෙනාට කරන් තියෙන වෙන එකක්. එයා කම්පියුටරයක් ගැන නෙමෙයි වර්ණනා කරන්නේ. එයා වර්ණනා කරන්නේ මෙන්න මට සුව වේදනාවක් ආවා. ඒ සුව වේදනාව කොහොමද ආවේ? ස්පර්ශයක් නිසා. ස්පර්ශය කොහොමද ආවේ? චක්කු විඥානය නිසා. චක්කු විඥානය කොහොමද ආවේ? ඇහැයි රූපයයි දෙක හම්බ වෙච්ච නිසා. ඇහැයි රූපයයි මොකක් නිසාද ආවේ? අවිද්‍යාව, කර්මය, තණ්හාව, අම්මා තාත්තා, ආහාර, සතර ධාතු නිසා හටගත්තු එකක් කියලා. එයා දැන් අර මේක මොකද කරන්නේ? ගැටේ ගැටේ තමයි සුව වේදනාව. ඊට පස්සේ ගැට ටික එකින් එක එකින් එක ලියාගෙන ලියාගෙන ගියාම එයාට හම්බ වෙන්නේ අන්තිමට ගැට නැති නූල් පටවල් දෙකක් විතරයි. ඒ කියන්නේ ඇහැ තියෙනවා ඇහැට රූපයක් හම් වෙච්ච නිසා චක්කු විඥානය කියන එකක් උපන්නා රූපය දැනගන්නවා කියන එකෙන් ඒ නිසා ස්පර්ශයක් වුණා එය ඊට පස්සේ වේදනාවක් බවට පත් වුණා එහෙනම් මේ සුව වේදනාව දැකීම නිසා උපන්න සුව වේදනාව සුව වේදනාව කියන එක තනියෙන් උපන්න එකක් නෙවෙයි ගොඩක ප්‍රතිඵලයක් කියන එක මෙයා ලිහලා බැලීම තුළින් පේන්න පටන් ගන්නවා. අපි කරන්නේ අවසාන ප්‍රතිඵලය අරන් සැප හෝ දුක විඳින එක නේද හැමතිස්සෙම. ඒතර විදර්ශනා කරන කෙනාගේ ගතිය තමයි අවසාන ප්‍රතිඵලය අරගෙන ඔන්න සුව වේදනාවක් ආව. අපි දැන් කරන්නේ සුව වේදනාව එන්න දෙන්නේ නැතුව පැනලා යන එක නේද? සුව වේදනාව එන්න නොදී හිත හංගනවා. දුක් වේදනාව එන්න නොදී හිත හංගනවා. කවද වෙනකන් හංගන්නේ? ඒ නිසා සුව වේදනාව ආවම සුව වේදනාවක් කියලා දැනගන්න. බුදුහාමරේක එපා කියලා නෑ. සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරලා තියෙනවා ඒකේ හැටියට දැනගන්න කියලා. අපි කරන්නේ පැනලා යන එක. ඒක ඒ හැටියට දැනගන්නවා. එන දේ එන හැටියට දැනගන්න නැතුව කොහොමද ඒක මොකද්ද කියලා තේරුම් ගන්න. දැන් සුව වේදනාව සුව වේදනාවයි කියලා දැනගත්තු කෙනා ඊට පස්සේ සුව වේදනාව ආවේ කොහෙන්ද කියලා හොයනවා. මොකක් නිසාද ආවේ? ප්‍රතිඵලයේ අල්ලගෙන පල්ලෙහාට ගිහිල්ලා බලනවා මොකද්ද උනේ කියලා. ආපු පිළිවෙල. ස්පර්ශය නිසා ආවේ කියලා දන්නවා. එහෙනම් ස්පර්ශය නිසා ආවේ ස්පර්ශය කොහෙන්ද ආවේ? විඥානය නිසා වා කියලා දැනගන්න. විඥානය මොකක් නිසාද ආවේ? ඇහැට රූපයක් හම්බ වෙච්ච නිසා කියලා ගන්නවා. එහෙනම් ඇහැ නොතිබ්බනම් රූපයට වැඩක් නැහැ. රූපය නොතිබ්බනම් ඇහැට වැඩකුත් ඇයි ඇහැට පේන්නේ ඇහැට පේනෝ විතරයි. ඇහැට ඇහෙන්නේ නැහැ. සද්ද කොච්චර තිබ්බා ලෝකේ ඇහෙන් වැඩක් නැහැ. කොච්චර රූප තිබ්බත් ලෝකේ කනෙන් වැඩකුත් නැහැ. එතකොට ඇහෙන් වැඩේ තියෙන්නේ මොනව පේනවා නම් විතරද? රූප පේනවා නම් විතරයි ඇහැට ප්‍රයෝජනයක් තියෙන්නේ. මේ ඉන්ද්‍රිය පහට සාපේක්ෂයි කියන්නේ ඒක. රූපය ඇහැට සාපේක්ෂයි හැමතිස්සෙම. රූපය කනට සාපේක්ෂ නැහැ. ශබ්දය ඇහැට සාපේක්ෂත් නැහැ. එතකොට ඇහැ සම්බන්ධ වෙච්ච නිසා තමයි රූපයක් හම්බ වුනේ. රූපේ නිසා තමයි ඇහැක් හම්බ වුනේ. එහෙනම් දැන් ඇහැයි රූපයයි නිසා තමයි චක්කු විඥානය ඉපදෙන්නේ. ඒ නිසා තමයි ස්පර්ශ වුනේ. ඒ නිසා තමයි වේදනාව උනේ කියලා මේක ධර්ම මානසිකාරය ගන්න ඕනේ මේ වචන ටික අරගෙන. ඊට පස්සේ බලනවා ඇහැ ඇහැ පැත්තකට දානවා. ඇහැ නොතිබ්බනම් රූපද නොතිබ්බනම් චක්කු විඥානය උපදිනවද? ඇහැ විතරක් තිබිලා රූප තිබ්බනම් චක්කු විඥාන උපදිනවද? ඊළඟට රූප නැතුව ඇහැ විතරක් තිබ්බනම් චක්කු විඥාන උපදිනවද? එහෙනම් ඇහැයි රූපයයි දෙකම හම්බ වෙච්ච තැන හම්බෙච්ච එක නේද චක්කු විඥානය කියන්නේ. ඇහැයි රූපයයි දෙකම නැත්තම් විඥානය කියලා එකක් එන්නේ. ඒ කියන්නේ විඥානය නැත්තම් එහෙම ස්පර්ශයක් එනවා. ස්පර්ශය නැත්තම් එහෙම සුව වේදනාව කියලා එකක් එනවද? එහෙනම් මොකද්ද මේ උනේ? දේවල් ගොඩක් එකතු වෙච්ච නිසා ලැබිච්ච එකකට කියනවා සැප වේදනාවක් කියලා. ඒක විදර්ශනා මනසකින් තමයි දකින්න තියෙන්නේ. සමත විදර්ශනා නොකරන මනසකට මේක අමුයි. ගොරෝසුයි. නපුරුයි. රළුයි. බෝරියි. හැබැයි මෙනෙහි කරන්න පුළුවන්. නිකම් මෙනෙහි කරන්න පුළුවන්. දැන් අපි ඔය නිකම් කියන්නේ අනිච්චං කියනවා, දුක්ඛං කියනවා, අනත්තං කියනවා, නේ අනේ අපොයි කියනවා. එහෙම කී කියා ඉන්නව නේද? ඒකෙත් පොඩි කවුන්ට් වීමක් තියෙනවා. හැබැයි ඒක ප්‍රතිඵලයි. බොහොම අඩු ප්‍රතිඵලයක් තියෙනවා. වැඩේ දැනගත්තට පස්සේ මේක ලිහුවට පස්සේ 100%ක් සාර්ථකයි වැඩේ. එතනින් තමයි උත්තරේ හම්බ වෙන්නේ. විදර්ශනා කරන කෙනාට ওই සුව වේදනාව ලිහාගෙන ඕකෙන් ගැලවෙන්න තියෙන ওই ක්‍රමයට ඒක ඒ ඒ එන එන වෙලාවට සාමාන්‍ය ජීවිතය තුළදී අත්දැකීම මෙනෙහි කරන්න පුළුවන් වෙන්නේ මේ ධර්ම මානසිකාරය හොඳට හිතට කාවද්දලා පුහුණු කළා ඒක ප්‍රැක්ටිස් වෙලා තියෙන කෙනෙකුට විතරයි නැත්තම් වෙන්නේ ආපු ගමන අයි පැත්තට ඒක එනවා යනවා ඔකනේ වෙන්නේ අපිට ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඔය process එක වෙනවා දැන් ඕක එනකොට මේකයි මේ එන්නේ කියලා ආවේ කියලා අල්ලගන්න නම් මොකද්ද තියෙන්න ඕන සිහිය තියෙන්න ඕන මොන සිහියද සිහියේ තියෙන කොටස් කොයි සිහියද තියෙන්න ඕන? යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය තියෙන්න ඕන. යෝනිසෝ මනසිකාරයට තව සිහියක් කියනවා. මොකද? සම්මා සතියද සම්මා සතිය තියෙන්න ඕනි. සම්මා සතිය කියන්නේ යෝනිසෝ මනසිකාරයට තව නමක්. අපිට සිහිය තියෙනවා. බල්ල බලලුන්ට සිහිය තියෙනවා. අපිට විතරක් නෙමෙයි සතුන්ට සිහිය තියෙනවා. දැන් හිටියාම පූසවෙම කුරුල්ල දිහා බලාගෙන ඉන්නේ. නේද? ඒකට කියන්නේ සිහිය කියලා තමයි. ඒ attention attentiveness awareness awareness කාටත් තියාගත්තේ නැහැ. දැන් මේ වෙලාවෙත් ඔයත් ඔය මේ වෙලාවේ තහගෙන ඉන්නවා ඒක සිහිය. හැබැයි ඒක මදි. ඒ සිහිය මොකොත් වෙන ඒ කරන්නේ අහමින්න සිහිය තියෙනවා. නුවණ මෙහෙවන සම්මා සතිය කියන එක ඕන. සම්මා සතිය කියන්නේ යෝනිසෝ මනසිකාරය. දැන් මම කිව්වේ වේදනාව ඊට පස්සේ ලිහල් ලිහල් අරගෙන මේ සම්පූර්ණ කොහෙද මේ ප්‍රොසෙස් එක පටන් ගත්තේ කියන එකක් බලන්නේ. ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය. මේක බැලුව බැලුවා ටිකක් අමාරු රාජකාරියක්. එතකොට නමුත් ඕක කළොත් විතරයි අන්න අර කියප අදුක්කම සුඛය කැඩිලා ගිහිල්ලා සැප හෝ දුක කියන එකට ඇලෙන්නේවත් ගැටෙන්නේවත් නැතුව ඉන්න පුළුවන් විදියට ශක්තිමත් මනසක් හැදිලා ඒක තමයි නිර්වාණය කියන තැනට අරගෙන යන්න හේතු වෙන කාරණාව. මේක ඒකාන්ත වශයෙන් බුද්ධ දේශනාවෙන් පෙන්වන්න පුළුවන්කම තියෙන නිසා මේ කාරණා ටික කිව්වා. මට මේ ප්‍රමාණිකක් තමයි කියන්න තියෙන තේරුම් ගන්න. හාමුදුරුවෝ විස්තරේ ලොකුවට කළා. ඒ හින්දා මේ දැන් සැපේ තියෙන දුක කොහොමද දකින්නේ කියලානේ අසඳනෝ නැහැවේ. එතකොට එතනදී තව උපමාවකින් තේරුම් ගත්තොත් එහෙම දැන් අපි දකිනවා කෙනෙක්ගේ කකුලක හරි අතක හරි කොහේ හරි කුෂ්ඨයක් තියෙනවා. කුෂ්ඨේ තියෙන කෙනා කුෂ්ඨේ කහනකොට මොකද වෙන්නේ? බොහොම සනීපයිනේ. ඒතකොට ඒ සනීපය නිසා හිතනවා දැන් මේ දැකලා නේ මට කුෂ්ඨයක් හැදුණා නම් හොඳයි කියලා. එහෙම හිතන්නේ නැහැ නේද? ඒ සනීපයට. එතකොට මේ කාමයන්ගේ තියෙන සනීපයක් තියෙනවා. ඒ ඒ සනීපේ බුදුහාමුදුරුව වචන ගොඩකින් විස්තර කරලා තියෙන උපමා ගොඩක් අරගෙන පොතලිය කියන සූත්‍රය. එකක් තමයි මස්ස දැල්ලක් වගේ මේ කාමය කියලා. මස්ස දැල්ලක්. එතකොට මස්ස දැල්ලක් අරගත්ත මස් කෑල්ලක් අරගත්ත උකුස්සෙක් හරි ලිහිණියෙක් හරි විදුලිහිණියෙක් හරි කාකෙක් හරි පියාඹගෙන යනවා. යනකොට ඕක මේ බොහොම සුවසේ ගිහිල්ලා පහසුවෙන් ගිහිල්ලා Tamanට කැමති විදිහට කන්න හම්බෙනවද? නෑ. මොකද වෙන්නේ? තව කට්ටිය එනවා මේක කන්න කොටන්න. එතකොට අතහැරියේ නැත්තම් මැරෙනකන් හරි කොටයි. දැඟත් එක්කෙනාට මොකද වෙන්නේ? ඒත් ඒකම තමයි වෙන්නේ. එතකොට මේ කාමයන් අල්ලා ගැනීමේ සැපේ සැපේ ස්වභාවය දුකකින්ම තමයි කෙලවර වෙන්නේ. ඊළඟට තවත් උපමාවක් කියනවා මේ මස්ලේ නැති ඇට කෑල්ලක් වගේ කියලා මේ කාමී. බල් බඩගින්නෙන් පීඩාවටපත් වෙච්ච බල්ලෙක්ට හම්බ වෙනවා මේ හොඳට මස් ලේ නැති වෙන්න රැහැපු ඇට කෑල්ල. මසුත් නැහැ ඒකේ ලේත් නැහැ. දැන් මේ බල්ලා හොඳ කෑමක් හම්බුණා කියලා ඉවරලා මොකද කරන්නේ? අර මස් අත කෑල්ල ලෙව කන්න හපන්න පටන් ගන්නවා. ලෙව කනකොට හපනකොට ඒකේ කෑලි කැඩෙනවනේ. කැඩිලා දිව තුවාල වෙනවා. දිව තුවාල වුණාම ලේ රහ දැනෙනවා. තව තව ලෙව කනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? තිබුණාටත් වඩා දුකටපත් වෙලා දැන් දිවත් තුවාල වෙලා. දිවත් තුවාල වෙලා බඩගින්නක් නැති වෙලා නැහැ, වෙහෙසත් වැඩි වෙලා. ඒ වගේ මේ කාමයන් වල තියෙන ආදී ආස්වාදයේ වගේ එකක්. එතකොට ඒ ආස්වාදයේ ආස්වාදයේ හැටියට දැක්කේ නැති තාක්කල් ආදීනව දකින්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. හැමතිස්සෙම බුදුහාමුදුරුවෝ සැපය ගැන කියනකොට දුක ගැන විතරන්නේ බුදුහාමුදුරුවෝ කතා කරලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ දැන් හාමුදුරුවෝ මතක් කළේ සාමිෂ සැප, නිර්ආමිෂ සැප කියලා දෙකක් තියෙනවා. ඊළඟට ගිහි සැප, පැවිදි සැප කියලා දෙකක් තියෙනවා. ඊළඟට නෙක්ඛම්ම සැප, කාම සැප කියලා දෙකක් තියෙනවා. ඔය විදිහට සැප ගොඩාක් බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙනවා. ඒ සැපය විස්තර කරගෙන සැපේ සැපේ සම්පූර්ණ වපසරිය තේරුම් ගත්තාම තමයි දුක තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒකට අනිත් පැත්තට බුදුහාඳුරෝ දක්වන විදිහට මේ ලෝකය පිහිටලා තියෙන දුක මත කියලානේ දේශනා කළේ. දුක්ඛේ පටිච්චිතෝ ලෝකෝ. ඒකට මේ දුක එහෙට මෙහෙට වෙනස් වෙන එකට තමයි මේ අපි සැප කියලා කියන්නේ. දුක පොඩ්ඩක් අඩු වුණාම අපි සැපයි කියලා කියනවා. එතකොට සැපේට හේතුවක් දුකට හේතුවක් දන්න කෙනාට තමයි ඒකේ මේ සංසිඳීම නැත්තම් මේ විපස්සනා පැත්තට හැරෙන්න පුළුවන්කම තියෙන. ඒ ටික තමයි මට එකතු කරන්න තියෙන්නේ. ඒකේදී අර මේ මස් කට්ටක් කන එකට තව උදාහරණයක් තියෙනවනේ. අලි කටුපිල කනවා දැකලා දෙනවද? කටුපිල කියලා එකක් දන්නවා ලංකාවේ. සමහර පළාත්වල තියෙනවා. ඒක බොහොම මේ කටු සහිත ගහක් මල් පිපෙන බොහොම මේ අලින්ට එක කිරි රහයි කියන ඒ කටු. එතකොට කටුපිල ලීය සාමාන්‍යයෙන් දකුණු පළාතේ තියෙන එකක් කටුපිලේ මේ දැටි ගහ කියලා එකක් දන්නවද? දැන් සිංහල මතක නැති වේද? දැටි ගහ කියලා කියන්නේ දැටි ගහ කියලා කිව්වේ මේ ගොයන් පාගනකොට පිදුරු හලන්න ගන්නේ මේ වීයට වෙන් කරලා ගන්න. ඒකට ඒක නිකන් වකේ තියෙන කෙක්ක වගේ එකක් ඒක. ඒවා හදන්නේ ගොඩක් වෙලාවට ඔය ගස් මේ වගේ. කටුපිල වලින්. දැන් මේ කටුපිල අලි හරි රසට කනවා. කනකොට මොකද වෙන්නේ? කටු ගොඩක් නේ කන්නේ. මේක කටු ගොඩ කනකොට වෙන්නේ කටු ඇනිලා කටතුවාල වෙනවා. කටතුවාල වුණාම මේ ලේ එනවා. දැන් කටුපිලයි ලේයි ඔක්කොම මිශ්‍ර වෙච්ච තව රහක් හැදෙනවා. කටුපිල රහට කන්නේ. හැබැයි කටු ටික ඇනිලා ලේ ආවහම ලේ රහයි කටුපිල රහයි ඔක්කොම එකතු වෙලා මික්ස් වෙච්ච එකක් හැදුනහම අලියා හිතනවා කටුපිල හරි රහයි කියලා. ඊට පස්සේ එන්න එන්න එන්න එන්න තව තව තව තව තව තව කටුපිල කනවා අලියා දන්නේ නැහැ මේ කටේ කටුවෙන්ලා ලේන නිසා ඒකේ රහයි මම මේ කන්නේ කියලා. ඒ වගේ තමයි අපි මේකම කනකොට කනකොට මේකෙන් මේ මේක නිසා හදාගත්තු වෙන එකකින් එන රසයක් මේ කියන එක දන්නේ නැතුව ඒකම කකා ඉන්නවා. දැන් අපි හිතන්නේ පරිප්පු මේ රස. අල මේ රසයි කියලා. ඕක කටට අතට අතේ යනකොට අතේ තියෙන ඔක්කොම ටික ඕකට යනවනේ අපි කොච්චර හොයදුවත් ඕකේ අතේ විස බීජ තියෙනවා. දැන් ග්ලව්ස් දාලා කයි ඊට පස්සේ ගන්න. එතකොට කොහොම කෑවත් ඔය යම් ප්‍රමාණයක් විස බීජ අපි කනවා. ජරාව කනවා. ඒක නවත්තන්න බෑ. අපි කොච්චර උත්සාහ කරත් ඒක තමයි යථාර්ථය. අපි ඉන්නේ ජරා ගොඩක් උඩ නම් ඒක කැවෙන එක සාමාන්‍ය දෙයක්. එතකොට එහෙම කද්දී අපි ඒක කටට දැම්මම කෙලත් එක්ක මිශ්‍ර වෙනවා ඊට පස්සේනේ. කෙලත් එක්ක මිශ්‍ර වුණාම ඒක හැපෙන්න හැපෙන්න හැපෙන්න හැපෙන්න කෙලත් එක්ක මිශ්‍ර වීමේ රසය තමයි අපිට එන්නේ පරිපූර්ණ නෙවෙයි. අලරහ නෙමෙයි අර තව දෙයක් එකතු වීමෙන් මික්ස් වෙලා හැදිච්ච රසයක් තමයි ඊට පස්සේ. දැන් අපි මෙහෙම හිතුවත් ගස් ලබුයි අන්නසි අඹයි දාලා මික්ස් කරලා ජූස් එකක් හදනවා. ඒ තුනම එකට දාලා හදාගත්තු ජූස් එකෙන් අපිට ගස් ලබු රහ වෙන් කරන්න පුළුවන් වෙයිද? අඹ රහ වෙන් කරන්න පුළුවන් දෙයක. ඒ තුනම එකතු කරව මික්ස් ෆෘට් එකක රස නේද ඊට පස්සේ එන්නේ. මික්ස් ෆෘට් කියලා කියන්නේ අඹද? මික්ස් ෆෘට් කියලා කියන්නේ අන්නසිද? මික්ස් ෆෘට් කියලා කියන්නේ ගස් ලබුද? ඒ රස එකක්වත් ඒකේ හම්බ වෙන්නේ නැහැ. ඒ තුනම එකතු වෙච්ච තැනක එන රසයක් තමයි ඊට පස්සේ හම්බ වෙන්නේ. ඒ වගේ තමයි මේ සුව වේදනාව විඳිනකොටත් වෙන්නේ. අරක මික්ස් වෙලා එන තැන අපි අරගෙන ඕක රස විඳ විඳා ඉන්නවා. ඒකෙන් එහාට මොකද අපි දන්නේ නැතිකම නිසා අලියා කටුපිල කන්නා වගේ බල්ලා මස් කට්ටලව කන්නා වගේ අපිත් ඒක ලෙවකලා ඉන්නේ තමයි වෙන්නේ අපි ඉතින් ඒක මේ ගැඹුරෙන් ගිහිල්ලා හිතලා තේරුම් ගන්න සහ සරලව දන්න දැනගන්න ඕනි කාරණාවක්. ඉතින් ඒක ප්‍රශ්නේ ආපු නිසායි ওই විදිහට ওই පැත්තට හරවලා ගෙනිච්චේ ඊට එහාට කතා කරන්න වෙන ක්‍රමයක් නැහැ ඒකට අපිට දැන් කියන්න තියෙන්නේ අපිට ඒ කාම අත්දැකීම මිස ඒකට කම්පෙයා කරන්න වෙන අත්දැකීමක් නැහැ. ඒක හොඳයි කියලා තේරෙන්නේ ඒකයි. ඒ නිසා මේ එතනින් එහාට ගිය අත්දැකීමක් තියෙන කෙනාට දන්නවා මේ මේකට වඩා වෙනස් එකක් තියෙනවා. එතකොට ඒකනේ භාවනාවේදී අල්ලන්න හදන්නේ. එතකොට ඒකයි බුදුහාමුදුර කිව්වේ මේ කාමසපේ ඇලිලා ගැලි ගැලි ඉන්නවට වඩා අර මේ නික්කම්මේට ඇලිච්ච ලෝභය හොඳයි කියලා. ප්‍රශ්නයක් දෙකක් එන්න හැදුවා. ස්වයන් දැන් ස්වයන්සේගේ මේ ඩිස්කෂන් එකේ මොකක් භාවිතා වුණා වචනයක් විඥානය කියලා. ඒතර මේ විඥානය කියලා කියන්නේ විඥානය කියන එක මොකක් අපි බණහනකොටේ විතරම ඇයෙන වචනයක්. දැන් චක්කු විඥානය කියලා කියන උදාහරණයක්. විඥානය කියන්නේ හිතේ ඇති වෙන සිතුවිලි. දැන් අපි රූපයක් දැක්කහම චක්කු කියන්නේ ඇහැ. right? රූපයක් දකිනවා දැක්කාම ඇහෙට ගැටීමක් ඇති වෙනවා. ඒතර මේ ගැටීමත් එක්ක ඇති වෙන සිතුවිල්ලටද විඥානය කියන්නේ. විඥානය කියන්නේ පොඩ්ඩක් පැහැදිලි කරමු තින් වචනේ. වචනයේ අර්ථය විජානාතීති විඥානං කියලයි ධර්මයේ සාකච්ඡා කරන්නේ. විජානන කියලා කියන්නේ දැනගන්නවා කියන අදහස. එතකොට විඥාණය තනිව උපදින්නේ නැහැ කොයි වෙලාවකවත්. ඇහැට රූපයක් හමු වුණොත් විතරයි චක්කු විඥාණය කියන එකක් උපදින්න පුළුවන්. ඒ කියන්නේ ඇහැ රූපය දැනගත්තා කියන එකයි චක්කු විඥාණය කියලා කියන්නේ. එතකොට කන ශබ්දය දැනගත්තා කියන එකයි සෝත විඥාණය කියලා කියන්නේ. එතකොට ඇහැ මේ රූප දැනගැනීමේ ස්වභාවය, රස දැනගැනීමේ ස්වභාවය, ගඳ දැනගැනීමේ ස්වභාවය, ස්පර්ශය දැනගන්නා ගතියට බවට කිව්වා විඥානය කියලා. ඔව් ඒක සිතවිල්ලම නෙමෙයි. නෑ. හිතේ එක එක හැඩතල. මොකද හිතටත් වෙනම විඥානයක් තියෙනවනේ ඊට පස්සේ මනෝවිඥානය කියලා. මනෝවිඥානය කියන්නේ අතර මනස අරමුණු දැනගන්නා ගතියට කියන මනෝවිඥානය. එතකොට විඥානය එකකට එකක් වෙනස් වෙවි දැන් මේ කතා කරන හැම වචනයකටම ඉස්පිල්ලකට පාපිල්ලකටම ඒ ඒ තාලෙට විඥාන වැඩ කරනවා. එකක් නෙවෙයි ඒක අර පොදියට කැටියට එන නිසා අපිට පේනවා එකක් වගේ කියලා. දැන් එකක් කියන එක ගත්තොත් එයන්න තියනවා, කයන්න තියනවා, අල් කයන්න තියනවා. අල් කයන්නෙත් ඉස්පිල්ල වෙනම තියනවා, කයන්න වෙනම තියනවා. එතකොට එකක් කියන එක නෙවෙයි අපි ඉගෙන ගත්තේ. එයන්න වෙනම ඉගෙන ගත්තා, කයන්න වෙනම ඉගෙන ගත්තා, ඉස්පිල්ල වෙනම ඉගෙන ගත්තා. ඊට පස්සේ ඒ ටික එකතු කරලා හදන එක තව එකක් ඉගෙන ගත්තා. ওই විදිහේ වැඩ පිළිවෙලක් නේද ඉගෙන ගත්තේ. එතකොට ඒ යන්නට විඥානයක් තියෙනවා, කය යන්නට විඥානයක් තියෙනවා, අල්ක යන්නට විඥානයක් තියෙනවා, අයි ස්පීල්ලටත් වෙනම විඥානයක් තියෙනවා. හැබැයි ඒ ටික ඔක්කොම එකට ගත්තට පස්සේ මේ යන්නේ විඥානේ මේ කයන්නේ විඥානේ කියලා අපි ගන්නෙ නෑ එකක් කියන එකෙන් අපි ගන්නවා එතකොට පොදුවේ අරගත්තට හැබැයි මේ සියල්ලටම දැනීම් පද්ධතියක් අපිට තියෙනවා ඒ තියෙන නිසා ඒ දැනීමට කියනවා විඥානය කියලා. එතකොට විඥානය අපේ සංසාරය හදන ආයුධයක් වගේ කියලා බුදුහාමුදුරු දේශනා කරන සංසාරේ හදන එකක් ඒක ඇත්තටම. මොකද ඇහැයි විඤ්ඤා ඇහැයි රූපයයි දෙක හමු වුණොත් චක්කු විඥානය උපදිනවාමයි. චක්කු විඥානය උපදිනොත් ස්පර්ශ වෙනවාමයි. ස්පර්ශය වුණොත් වේදනාවට යනවාමයි. ඔය කාරණාවේදී ඇහත් රූපයක් දෙකෙන් අරමුණු නොකර ඉන්නවා නම් චක්කු විඥානය උපදින තියෙන අවස්ථාව නැති ඒ නැති වුණා කියලා කියන්නේ ස්පර්ශ වෙන එක ස්පර්ශය නැතුණා කියන්නේ වේදනාව නැති දැන් සාමාන්‍යයෙන් අපේ ලෝකයේ ස්වභාවය තමයි දැක්කොත් ඇලෙනවනේ දැක්කොත් ගැටෙනවා එතකොට කෙලෙස් ඉවර කරපු ඇත්තන්ගේ ගතිය තමයි දැක්කට ගැටෙන්න විදිහක් නෑ. ඒගොල්ලන්ට ඒක නිකන් ධාතු මාත්‍රයක් රූප මාත්‍රයක් විතරයි ඇලීමට ගැටීමට යන්න තරම් අහු වෙන්න තරම් කාරණාවක් එතන ඉන්නේ නැති නිසා. එතනින් මේ විඥානේ අවසන් වෙනවා. හැබැයි අපි කාගෙත් තියෙන්නේ දැක්ක සැනින් රියැක්ට් කරන්න පුළුවන් ගතියක් තියෙනවා නේද අපිට. මේ හැබැයි වීදුරුව විස්තර කර මේක ගත්තකම වීදුරුව කියලා කියත හැකිනේ. ඒක අපිට සම්මුතියෙත් වීදුරුව පරමාර්ථයෙත් වීදුරුවනේ අපිට. ඒ කියන්නේ කන්වෙන්ෂනලි ගත්තත් ඒක අපි කියන්නේ වීදුරුවක් කියලා. අල්ටිමේට්ලි ගත්තා කියන්නේත් අපි ඒක වීදුරුවක් නම අපි කියන අපේ ධර්මයේ හැටියට. හැබැයි අල්ටිමේට්ලි යනකොට මේක වීදුරුවක් කියන සංඥාව ඉවත් වෙච්ච කෙනෙක් තමයි ඉතුරු එතකොට එතන විඥානය හදාගෙන ගිහලා ගන්න ගතියක් එන්නේ නැහැ. එතකොට හැමතිස්සෙම විඥානය යන ගොඩාක් ඈතට යන්න ඕනේ අපිට. විඥාන කාය හයක් තියෙනවා. විඥාන කාය හය තමයි ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන අවස්ථා හයෙන් එන දැනීම් හය. ඒ දැනීම් හය අනුව තමයි අපි ඔය ඇලීම ගැටීම මුලාවීම ওই ටික ඔක්කොම හදාගෙන තියෙන්නේ. මනසේ තවත් එක ස්වභාවයක් විදිහට තමයි මේක සාකච්ඡා කරන්න තියෙන්නේ. සරිමාසි දැන් ඔබ හිතේ ඔබ හිතේ විඥානය කියන්නේ ඒක දැන් අපිට මොකක් හරි ගැන දැනෙන ස්වභාවය වගේ නිකන් අල්ලන්න දකින්න පුළුවන් දෙයක් නෙවෙයි විඥානය කියන්නේ. හ්ම්. ඒක මේක තේරුම් ගන්න පුළුවන්. يعني ස්වභාව මොකක් හරි ස්වභාවයක් තියෙනවා අපිට ඇහැයි රූපේ දැක්කහම ඇති වෙන ගැටීම නිසා ඇති වෙන ස්වභාවයක් තියෙනවා හිත ඇතුලේ ඒක නිසා අපිට දැන් මේ ආවට වාතය තියෙනවා ඒක පේන්නේ නැහැ. ඒකට එතන ස්වභාවයක් තියෙනවා වාතය කියලා. ඒ වගේ විඥානය කියලා යමක් තියෙනවා ඇතුලේ. ඒක ශක්තියක් වගේ නැත්නම් ස්වභාවයක් වගේ දෙයක් ඒක අපිට මනසින් හදනවා මිසක් අපිට දැන් රසයි කියන එක මනසින් නේද අපි දැනෙන්නේ. ඒ වගේ විඥානය කියන එකත් මනසින් මිසක් ඒක දකින්න පුළුවන් දෙයක් නෙවෙයි කියන එකයි මට තේරෙන්නේ. ඒක කොහොමද? ඒක නැත්නම් ඒක විතරක් දිහා වැරදිනවා. තියනවා කියන තැනකින් අරගෙන කතා කරන්නේ නැහැ. තියනවා කියපු ගමන් වෙන්නේ අපි ඕල්රෙඩි එක්සිස්ට් වෙන දෙයක් ගැන කතා කරන්නේ. විඥානය කියන එක හම්බ වෙන්නේ හැමතිස්සෙම අරමුණක් හම්බුනොත් විතරයි. ඇහැට රූපයක් හම්බ වෙන්නේ නැති තාක්කල් විඥානය කියන එකක් හම්බ වෙන්නේ නැහැ අපිට. එතකොට කනට ශබ්දයක් හමු වෙන්නේ නැති තාක්කල් විඥානය හම්බ වෙන්නේ නැහැ අපිට. විඥානය කියලා කියන්නේ ස්ථිරව තියෙන කාරණාවක් නෙමෙයි ඒක කොයි වෙලාවෙත් වෙනස් වෙනවා අප්පන්ඩව. දේවල් හටගත්තොත් විතරයි විඥාණයට හේතු හැදෙන්නේ. විඥාණය හැදෙන හේතුව තමයි ඇහැයි රූපයයි දෙක එකතු කරලා හදන එක. හැබැයි දැන් ඔය මනසේ තියෙන කාරණාවක් කියන කතාවට වෙන පැත්තක් තියෙනවා. ඒ තමයි අපි මුළුමහත් සංසාරයක් පුරාවටම මේ ඇලීම් ගැටීම් සහ බැඳීම් අය සියල්ල මේ මේකේ දැනගෙන හදා හදා ආපු ගතියක් තියෙනවනේ අපේ. අන්න ඒ ගතිය අවිද්‍යාව නිසාම හටගන්න සංස්කාර ගතියක් අපේ තියෙනවා. ඒ නිසාම වෙන්නේ මොකද? කර්මානුරූපව අපි ඉපදිලා ඇහැට පේන හැමදේම කර්මයක් අපිට. ඇහැට පේන්නේ කර්ම නිසා. ඒ නිසා නේනම් මේ කොහෙවත් යන්නේ දිහා බලලා ඇලෙන්නේ. කොහෙවත් යන්නේ දිහා බලලා ගැටෙන්නේ ඒකනේ. අහක යන්නේ දිහා බලලා කියනවා අන්න මට අරක මෙහෙම වුණා කියලා. කර්ම නිසා එහෙම වෙන්නේ. ඒක අපේ පෙර කර්මයේ විපාකය. ඇහැට රූප පේන්නෙම රූප හම්බ වෙන්නෙම කර්ම විපාකයක් නිසා. ඒ කර්ම විපාකයේ සාපේක්ෂයි. ඇහැට රූපනේ. එතකොට මේ කර්ම විපාකයක් බවට පත් වෙන්නේ ඇයි සසරේ අපි ඔක රැස් කළා තියෙනවා. ඒ තුල අපේ සංස්කාර ගොඩනගලා තියෙනවා. අතීතයේ අවිද්‍යාව තියෙනවා. කර්මය තණ්හාව ඒ ටික ඔක්කොම එක තමයි අපි දැන් මෙතන පදිංචි වෙලා ඉන්නේ. ඇහැට රූපේ පේනකොටම දැන් මෙතන ඉන්න කට්ටිය නංගන් වශයෙන් කියන්න පුළුවන් නේද? ඒක තමයි කර්ම විපාකය. ඒකෙන්ද අත්දැකීම් එක්කද ඒ අත්දැකීම් කියන්නේ සංසාරෙම කරගෙන ආපු කාරණාවක්. දැන් මෙතන ඉන්න එක්කෙනෙක්වත් අපි වෙන නම් වලින් කියන්නේ මෙතන ඔක්කොම කියන්නේ මිනිස්සුયો කියලා නේ. දැන් මෙතන ඉන්න ඔක්කොගේම නම නොදන්නවා වුණත් මේ ඉන්නේ මිනිස්සු කියලා කියන්න පුළුවන් ගතියක් තියෙනව නේද? ඒ ගතියම කර්මය නිසා හම්බ වෙන එකක් ඊට පස්සේ. ඇයි? මිනිස්සු හම්බෙන්නේ කර්මානුරූප. මිනිස්සු කියන එකක් හම්බ වෙන්නේ කොහමද? අවිද්‍යාව නිසා. යථාර්ථයට ගිහිලා මෙතන කතා කරොත් කවුද හම්බ වෙන්නේ තියෙන්නේ අපිට? පංචස්කන්ධය කියනකො ඇත්ත ගන්න මේ ශරීරය කතා වෙනනම් ඒක නෙමෙයි පංචස්කන්ධය. පංචස්කන්ධය කියන්නේ නැහැ ශරීරයට. මෙතන තියෙන්නේ සතර මහා ධාතු කොට විතරයි. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මූල ධාතු ටිකේ ස්වභාවය තමයි මේ හැදෙන්නේ. ඒ ස්වභාවයෙන් නිර්මිත වෙච්ච දේවල් ටික තමයි මිනිස්සු කියලා ගණයක් හම්බ වෙලා තියෙන්නේ. එතකොට සතර මහා ධාතු ටිකේ ගතිය නොදන්නා කමට කියනවා අවිද්‍යාව කියලා. ඒ ටික නිසා හැදිච්ච දේවල් ටිකට මිනිස්සු කියලා කියන්නේ පෙර කරපු කර්මයක් එක්ක ඇයි කලිනුත් මිනිස්සු හැම වෙච්ච කර්ම අපිට තියෙනවා. මිනිස් වෙලා කරපු කර්ම. මනුස්ස කමේ ඉඳන් කරපුවා. ඒ ටිකට ගලපෙන දැන් මිනිස්සු හම්බ වෙලා තියෙනවා. ඒකෝර අපි කර්ම කරන්නේ කාත් එක්කද? බලබලලුත් එක්කද? මිනිස්සුත් එක්ක. මිනිස්සුත් එක්කයි කර්ම කරන්නේ. එතකොට මිනිස් කියන ගණයත් එක්ක අපිට හොඳ නරක තියෙනවානේ. එතකොට මිනිස්සුත් එක්ක අපි මේ ක්‍රියාත්මක වීම තියෙනවා. ඒක කර්මානුරූපයි අපේ. ඒතකොට පේනකොටම මේ ආයත කියන්නේ අපේ මිනිස්සු කියලා. මිනිස්කම ඉක්මවා ගියප එකක් ආපහු තියෙනවා නම් ගම් ටිකක් තියෙනවා. ඒ නම් ගම් ටිකටත් ඊට පස්සේ අපි ටයිටල්ස් සැලලා දෙන වෙන වෙනම. මෙයා මේ කුලයේ කෙනෙක්, මෙයා මේ ජාතියේ කෙනෙක්, මේ වංශයේ කෙනෙක්, මෙයා මෙච්චර උගත් අච්චර පහත් කී කියා කියනව නේද? ඒත් කර්මානුරූප භාවය. අනුන්ට ටයිටල් දෙන එකත් කර්මයක්. අපිට කරගන්න කර්මයක්. ඇයි? එක එකනම් නම්බර වදිනවා. එතකොට බලන්න මිනිස්කම කියන නොදන්නාකම නිසා අවිද්‍යාව නිසා නැවත අපි මිනිස්සු හම්බ වෙන්න ඕන කර්ම ටිකක් හම්බ වෙනවා නේද? ඕකට කියනවා අවිද්‍යාව කියලා සහ ඊළඟට තව තව කර්ම රැස් කරනවා කියලා ඔකට කියන්නේ අත. එන්නෙම කර්ම හතර. එතකොට මනසේ තියනවා කියලා කියන්නේ නැහැ. නමුත් අනුසය වෙච්ච කොටසක් තියෙනවා. අනුසය කියලා කිව්වේ නැවතනකොත් මේ වීදුරුව ගැන ඇලීමකුත් ගැටීමකුත් නැහැ කිව්වනේ. හැබැයි ඒක වීදුරුවක් කියන දැනීමක් තියෙනව නේද? අන්න ඒ දැනීම මේ ලෝක පරිහරණයේදී අපි අනුසය බවට පත් කරගෙන තියෙනවා. ඒ කියන්නේ මේක වීදුරුවක් කියලා හැමෝම කියනවා. ඒ කියන්නේ ඒක අපි අභ්‍යාස කරලා තියෙනවා. ඒක අපි තැම්පත් කරලා තියෙනවා. ඒක මනසේ වැඩ කරනවා. මේකට කියන්නේ මේකට ජොග්ගුවක් කියවනම් මුලින්ම හදපෙක් කෙනා. අපි කියන්නේ ජොග්ගුව කියලා. වීදුරුව කියන්නේ. එතකොට අපිට ඒ අර මූලික යථාර්ථය නොදන්නාකම නිසා වීදුරුවක් අපිට හම්බ වෙන මාර්ගයක් පාසා. ඒ කියන්නේ අපි වීදුරුවක එක්ස්පීරියන්ස් එක තියෙන නිසා තමයි වීදුරුවක් හම්බ වෙන්නේ. ඒක හරියට දැන් මෙහෙම මේ සිංහල නොතේරෙන සිංහල භාෂාව ගැන නොදන්නා කෙනෙක් මෙතන අහගෙන හිටියම ඒ කෙනාට තේරෙනවද මේ සිංහල කතා කරනවා කියන්නේ? කවුරුහරි කිව්වේ නැත්තම් එයාට නිකන් තව සද්දයක් හම්බ වෙනවා විතරයි. ඔහෙ බලාගෙන ඉන්නවා. අපිට ඉංග්‍රීසි නොතේරුණා නම් එහෙම මෙහෙදී අපිට වෙන්නේත් ඒකම තමයි. ඒ වගේ එකක්. එතකොට හැබැයි ඒ ශබ්දය මොකක් හරි භාෂාවක් කියන දැනීමක් තියෙන තේරෙන්න තියෙනවා. අපිට දැනනවා ශබ්දයක් විතරයි. එතකොට අපේ දැනුම අඩු වෙන්න අඩු වෙන්න අඩු වෙන්න. ඒ කියන්නේ අපිට අත්දැකීම් නැහැ. කිසිම දෙයක් නැත්තම් අපේ මනස එතකොට ශබ්ද පිළිබඳව සංවරණ ලීසි. එතනින් එහෙම කියන්න බෑ. ඒ කියන්නේ මුකුත් නැහැ කියලා සංවර වෙනවා කියලා කියන්න බෑ අපිට. මොකද අපිට පුළුවන් කිසිම දෙයක් හමු වෙන්නේ නැති තැනකට පැනලා යන්න. උපතේනම කියන්නේ. ඒ කියන්නේ නම් කිසිම අධ්‍යාපනයක් නැතුව ඉන්න ඕනේ. ඔව් අධ්‍යාපනයක් නැහැ කිසිම පුද්ගලයෙක් හම්බෙන්නේ නැහැ නිකන් මිස්. right. අධ්‍යාපනය කියලා අදහස් කරන්නේ නැහැ. සත් මෙහෙමයි. අධ්‍යාපනය කියලා කිව්වේ අපි තව කෙනෙක් හරහාගත්තු කිසියම් දැනීම් පද්ධතියක් නේ. දැන් මේ ලෝකේ ඉගෙනගත් සියලු දෙනාම ඉගෙනගෙන නැහැ ඉගෙන ගන්නවා කියලා අපි අදහස් කරන විශ්වවිද්‍යාල යනවා කියන එක නෙමෙයි ඈ. ලෝකේ අත්දැකීම් ගන්නවනේ මිනිස්සු. එතකොට දැන් බලු රැලක් ඉන්නකොට එකෙක් බුක් කියවත් ඔක්කොම බුක් ගන්න කට්ටියම දැනගන්නවා. ඒක අධ්‍යාපනය කරනවා. එතකොට ඒගොල්ලෝගේ හැඩෙන් වෙන පැත්තකින් අපි ඒක කරලා තියෙනවා. කම්පයර් කරලා බලන්න. මොකද්ද බොරුවක්ද මේ කියන්නේ කියලා. ලොකු වෙනසක් නැහැ. චූටි වෙනසයි තියෙන්නේ. එතකොට ඒගොල්ලන්ට ඒක දැනුමක් වෙනවනේ. හැබැයි දැන් ඒගොල්ලෝ ඒ પરම්පරාවට ඒක හුරු වෙලා තියෙනවා. ඊට පස්සේ වර්ගයා එකට දැක්කහම කතා කරන්න, hina වෙන්න, නැට්ටවන්න, බුරන්න, කන්න කියන ඔක්කොම ටික ඒගොල්ලෝ දන්නවා. දැන් අපේ නූගත්ම පන්තිය ගත්තත් ওই ටික කරනවනේ. නේද? නූගත්ම පන්තිය ගත්තත් කපා කොටා ගන්න එක, මරා ගන්න එක, කුලල් කා ගන්න එක, ওই ටික ඔක්කොම තියෙනවා. ඒක දැනුම ඒගොල්ලෝ. ඇයි? කුලල් කන්න දැනුම තියෙනවා. මරන්න දැනුම තියෙනවා. කපා කොටන්න දැනුම තියෙනවා. රණ්ඩු කරවල වෙන දැනුම තියෙනවා නේද? තියෙනවා. උගත්ම පන්තිය ගත්තත් ওই ටික කරනව නේද? ඒ කියන්නේ ඒගොල්ලන්ට අර දැනුමට එහා තව හේකුත් තියෙනවා. ඒගොල්ලන්ට උගත්කම පරයායන කතා කොටන්න පුළුවන් කමකුත් තියෙනවා. රණ්ඩු වෙන්න පුළුවන් කමකුත් තියෙනවා. මරා ගන්න පුළුවන් කමකුත් තියෙනවා. ඔය ටික ඔක්කොම තියාගෙනත් ඒ ටිකක් කරනවා නේද? එතකොට මේ පොතේ දැනුම නැතත් අර ටික තියෙනවා නම් ඒත් අපිට සංඥා පද්ධතියක් තියෙනවා. ඊට පස්සේ සතුන්ට ගත්තත් ඒත් එහෙමයි. සතුන්ගේ ඒ දැනුම් පද්ධතිය එහෙම හැදෙනවා. ඒගොල්ලන්ට අධ්‍යාපනය කියන එක අපේ තියෙන එක නොවුනට කාක් ගන්නකොට කාක් ගන්න පුළුවන්කම තියෙනවා හවුලට. බොක් ගෑවම බොක් ගන්න පුළුවන්කම තියෙනවා හවලට. ඥාව ගියම ඥාව ගන්න පුළුවන්කම තියෙනවා හවලට. ඒ ඔක්කොම එකට කරන්න පුළුවන් ඒ අර ප්‍රාථමික අධ්‍යාපන ක්‍රමය ඒගොල්ලන්ටත් හැදෙනවා. ශික්ෂිත ක්‍රමය කතා වෙනම එකක් දැනීම කියන එක හැදෙනවා. ඒතර ඒගොල්ලොත් එම්ටි නෑ. අපි එම්ටි වෙන්නේ නෑ කිසිම දෙයක් සම්බන්ධ වෙන්නේ නැතුව ඇසෝසියේට් කරන්නේ නැතුව හිතියා කියලා හිස් වෙනවා කියලා එකක් නැහැ අතට. මොකද ලස්සන දෙයක් තියෙනවා දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තනියෙන් ඉන්න කෙනෙක් සහ දෙන්නෙක් එක්ක ඉන්න කෙනෙක් කියලා කතාවක්. ඒක විහාරයේ සදුතිය විහාරය. එක්කෙනෙක් ඉන්නවා ගමේ. හැබැයි දහස් ගණන් සෙනගෙක් හිටියට එයා බොහොම හුදකලාව ඉන්න කෙනෙක්. මේ මවාපාන හුදකලාව නෙවෙයි මේ කියන්නේ. අපිට හිතාගත්තු ඒවාක් තියෙනවා ඇක්චුවලි ඒවාක් තියෙනවා. හිතාගත්තු එක නෙවෙයි කියන්නේ ඇත්තටම ගත්තු එක. දහස් ගණන් එක හිටියත් හොඳට නිෂ්කලංක මනසකින් එයා ඉන්නවා. දෙවනි එක්කෙනා කැලේට යනවා. ඇයි? ගම හොඳ නැහැ. ගම සද්ද වැඩි. ඔක්කොම දාලා ඔක්කොගෙම ඈත් වෙලා ඇතැරලා ගිහිල්ලා කැලේට වෙලා ඉන්නවා කියලා ඉන්නවා. හැබැයි කැලේ ඉන්න එක්කෙනා තනියෙන් ඉන්නේ. හැබැයි තව එක්කෙනෙක් යත් එක්ක ඉන්නවා. ගමේ ඉන්න එක්කෙනා සිය ගාණක් දහස් ගාණක් එක්ක බොහොම කාර්යබහුල නගරයක ගමේ හිටියත් එයාගේ හිත බොහොම තැම්පත් සංසුන් අර ගාලගෝටියට ගාණක්වත් නැහැ. හැබැයි කැලේ ඉන්න එක්කෙනා කැලේ ඉන්නේ තනියෙන් ඒ වුණාට එයා බොහොම බිසි. ඇයි එයාගේ හිතේ ගම ගැන හැඟීම තියෙනවා. ගමේ ඉන්න එක්කෙනා සෙනග එක්ක කැලේ ගැනයි හැඟීම තියෙන. ඒ නිසා එයාට ගමේ සෙනග හිටියට ප්‍රශ්නයක් වෙලා නැහැ. හැබැයි කැලේ ඉන්න එක්කෙනාට හිත දෙන්නේ කොහෙද? ගම ගැන හැඟීමක් තියෙනවා. ඒක නම් තණ්හාව. සදුතිය විහාරී කියලා කියන්නේ දෙන්නෙක් එක්ක ඉන්නවා කියලා කියන්නේ දෙවැන්නෙක් එක්ක දෙවැන්න කිව්වේ කවුද යාගේ තණ්හාව. තණ්හාව කිව්වේ ගම ගැන තියෙන බලාපොරොත්තු ටික. එතකොට එයා කැලේ ඉන්නේ තනියෙන් වුණාට තණ්හාවයත් එක්ක ඉන්නවා කියන්නේ එයා හුදේකලා නෑ. එතකොට ඉන්නේ ගමේද කැලේද කියන එක නෙමෙයි හුදේකලා බවට විසඳුම. ඉන්න තැන අනුව ඒක වෙන්නේ නෑ. මොකද ශුන්්‍යතාවය සම්බන්ධව බුදුරජාණන් වහන්සේගේ දේශනාවකදී පැහැදිලිව මේ ශුන්්‍යතාවය කියන එක emptiness කියන මාතෘකාවෙන් වෙස්ට් එකේ ඔය ඇත්තෝයි අපි කතා කරන බුද්ධාගමේ නෙවෙයි මේ කතා කරන්නේ. මේක වෙනම කතාවක්. මේ කියන්නේ ශූන්‍යතාවය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙක් ගම ඇතහැරලා කැලේට යනවා. කැලේට ගිහිලා කැලේ ඉඳගෙන එතනේ නිස්කලංක භවයේ ඉන්නකොට නිස්කලංක භව තුල ආපහුන සංසුන්කමක් හැදෙනවා. ඒකෙන් අරයාගේ ශුන්‍යතාවය විඳිනවා. ඊට පස්සේ ආ පළවෙනි ධ්‍යානයට එනවා. පළවෙනි ධ්‍යානයට ඇවිල්ලා ඉන්නකොට පළවෙනි ධ්‍යානය නිසා එයාගේ ශුන්‍යතාවය බිඳෙනවා. දෙවෙනි ධ්‍යානයට යනවා. දෙවෙනි එක නිසා බිඳෙනවා. නේව සංඥා නා සංඥා එතනට. එතෙන්ට ගියත් බිඳෙනවා. එහෙම ගත්තාම ශුන්්‍යතාවය කියන එක අපි අදහස් කරන තැනින් නෙමෙයි. ඒ කියන්නේ අර නිදහස් මනස දේවල් අඩු බව දැනීම ඕන. ඇත්තටම දැනීම කියලා කියන්නේ අවිද්‍යාවේ ගතියක් අපේ. දැනීම කියන්නේ අවිද්‍යාවේ ගතියක්. ඒක නැතුව නමුත් අපිට මේ පරිසරයේ ස්වභාවය වෙන්න බැහැ. අපි ඒක බුද්ධියෙන් පරිහරණය කරොත් ගැලවෙන්න පුළුවන්. ඕනම දෙයක් පරිහරණය කරන්න පුළුවන් ගැලවිඥාව දැනගෙන. අපි ඒක දන්නේ නැතුව පරිහරණය කරන්න ගියොත් තමයි අමාරු වෙන්නේ. අපි හැඟීම ඉස්තර කරගන්න බුද්ධියට කලින්. හැබැයි බුද්ධිය හැමතැනටම පාවිච්චි කරන්න බෑ. හේතුව බුද්ධියෙන් හැමතිස්සෙම වැඩ වෙන්නේ හැංගීමත් ඕන කරන තැන තියෙනවා. දැන් ආදරය කරනකොට හැම බුද්ධියෙන් ආදරය කරන්න ගියොත් එහෙම වැඩි කල්පවතින ආදර හම්බෙන්නේ නැහැ ඔයත්තන්ට. ආදරය කරන්න වෙන්නේ හැංගීම. හැබැයි හැංගීමෙන් කරන්න තියෙන අර බුද්ධියත් බෑ බුද්ධියෙන් කරන්න තියෙන වැඩවලට හැංගීම හරියන්නේ නැහැ ඕනවට වඩා. ඒ දෙපැත්ත සමබර වෙන්න. එතකොට මේ සමාජයේ පවතිනකොට අපිට යම් ප්‍රමාණයක අධ්‍යාපනය අවශ්‍ය වෙනවා. ඒ අධ්‍යාපනය ඕන කරන්නේ මොකටද? මේ ජීවත් වෙන කාලය තුල හරි හම්බ කරගෙන මේකේ පැවැත්ම හදා ගැනීම සඳහා මොකද දැන් මෙතෙන්ට ආවට මේක දාලා යන ලේසි නෑ වගකීම් තියෙනවා අපි විසින්ම දාගත්තු කරදර ගොඩක් තියෙනවා ඉතින් ඒ ටිකෙන් පැනලා යන්න බෑ අපිට දැන් ඒ නිසා ඒක පවත්තන ක්‍රමයක් තියෙනකොට ඒ පවත්තනකොට නිකන් හම්බ වෙන්නේ නැහැ දේවල්. ප්‍රස්තාවක් හැම ඉගෙන ගත්තා. ඉගෙන ගන්න ගෙදර හිටියට බෑ. ඊට පස්සේ උගන්න තැනකට යනවා. උගන්නන තැනට කියන නිකම් බෑ. මහන්සි වෙන්න. ඒතර ඒ වැඩපිළිවෙලක අපි එන්න එන්න එන්න එන්න ස්ටක් වෙන එක නේද වෙන්නේ. ස්ටක් වෙනවනේ ස්ටක් වෙනවා. දෙකම වෙනවා. එහෙම වෙවි ගිහිල්ලා ටික ටික ටික ටික අපි අතින් අර නිස්කලංකව ඉන්න ඕනේ කියන මනසට මොකද වෙන්නේ? ඇතැරිලා ඇතැරිලා ගියාට පස්සේ කලබලේ තමයි ඉතුරු වෙන්නේ. අපිට ඒ ඉතුරු වෙච්ච එක තමයි දැන් මේ පරිහරණය කරන්න කට්ටිය තියාගෙන. ඕන එකක් කතා කරගෙන හැමදැනම යන එක තමයි කරන්නේ. අන්තිමට සැනසීම තියෙන්නේ කොහෙද? අසප්පේද? පන්සලේද? අරන්නේද? තායිලන්තේද? ලංකාවේද? කැනඩාවේද ඇමරිකාවේද ඔයද සැනසීම තියෙන්නේ තමන් ඉන්න තැන තමන්ගේ හිතේ මේ සැනසීමයි දුකයි දෙකම අරන්නේ මේ රොන්ද ගහලා තියෙන්නේ අපි හිතන් ඉන්නවා පන්සලේ හාමුදුරන්ට පුළුවන් සැනසීම දෙන්න මිත්‍යාව අසපේ හාමුදුරන්ට සැනසීම දෙන්න පුළුවන් කියලා හිතන් ඉන්නවා බොරුවක් මිත්‍යාව අරණ්‍ය හාමුදුරන්ට සැනසීම දෙන්න පුළුවන් කියලා හිතන් ඉන්නවා මිත්‍යාවක් බොරුවක් ඇයි ඒ කවුටවත් ඒක කරන්න බෑ මොකද ඒගොල්ලෝ කරන්නේ සැනසීම හොයාගෙන යන්නේ මේ කරන්නේ ඒකට අදාළව කරන්න පුළුවන් දේවල් ටික කතා කරන කතා කළොත් කතා කරලා මේක සාකච්ඡා කරගෙන කරන්න පටන් ගන්න ගන්න ගන්න කෙනාට නේද ප්‍රතිඵලය හම්බ වෙන්නේ. කරේ නැත්තම් ඔය කොහේ හිටියත් ප්‍රතිඵල නැහැ. කරේ නැත්තම්. කළොත් ප්‍රතිඵල තියෙනවා නැත්තම් ප්‍රතිඵල නැහැ. ඒ කියන්නේ සැනසීම තියෙන්නේ, නිෂ්කලංක බව තියෙන්නේ, නිස්සරණය තියෙන්නේ Taman තුල. වෙන කොහෙවත් නෙවෙයි. එක එක්කෙනා හොඳයි කියලා අපි තීන්දුව කරගත්තට ඒ කිසිවෙක් අපිට නිවන දෙන හෝ සැනසීම දෙන අය නෙමෙයි. ඒ නිසා අපි මනස අවුල් කරගත්තු වැඩ පිළිවෙලකට තමයි පැටලෙන්නේ. මේක ලිහන්න යෝන. එන්න එන්න පැටලෙන්න නෙමෙයි. අපි මයින්ඩ්ෆුල්නස් හොයාගෙන හතර අතේ දුවනවා නේද? විකාරයක්. ඇයි? මයින්ඩ් එක තියෙන්නේ කොහෙද? Taman ළඟ. ෆුල්නස් තියෙන්නේ කොහෙද? ලෙස්නස් තියෙන්නේ කොහෙද? එහෙනම් ඕන මොකද්ද? ෆුල්නස් එක නේද ඉල්ලන්නේ? ඉතින් ඒක තියෙන්නේ Taman ළඟනේ. ඒක සාමාන්‍ය ස්වාමීන් වහන්සේ නෑ. හැමෝම කරන්නේ ඒක. දැන් අපේ මිනිස්සු කරනවා දඹදිව දහ පාරක් ගියොත් හොඳයි. සිරිපාල දහ පාරක් ගියොත් හොඳයි. ඒ වගේ ඒ අපේ එකක් තමයි තියෙන්නේ. ලොකු හාමුදුරුවෝ වගේ ඇට කියන්නේ ඩිලිවරි වෑන් කියලා. ඩිලිවරි වෑන් වගේ හේවි දුවපෙන් විතරයි කරලා තියෙන සංසාරේ. කියන්නේ මේ ජීවිත කාලේ වැඩිච්ච ගුණයන් නැතන හොඳයි කියනකොට හිත දුවන, මෙහෙ හොඳයි කියනකොට මෙහෙ දුවන. එහෙ මෙහෙ දුවලා Taman තුල හොයලා නැහැ නේ මොකක්ද? අර රෝහිතස්ස කියලා සූත්‍ර දේශනාවක් තියෙනවා. ඒකෙදී බුදුරජාණන් වහන්සේ රෝහිතස්ස කියන දේව පුත්‍රයා. එවෙල බුදුරජාණන් වහන්සේ හමු වෙනවා. ඒ වෙලාවේ අහනවා මේ මෙච්චර කාලයක් කොහෙද හිටියේ කියලා. ඊට පස්සේ කියනවා මම ලෝකේ අගමන හොයන්න කියලා. ඊට පස්සේ අහනවා හොයාගත්තද කියලා නෑ කියනවා. කනබොන නිදාගන්න වැසිකිලි කැසිකිලි කරන වෙලාවල් හැරුණකොට අනිත් සියලු වෙලාවෙම ඇවිද්දා කියන ලෝකෙ කෙලවර හොයාගෙන. ඒත් හොයාගන්න බැරුව නොයේකුත් ආත්මවල මැරුණා කියලා කියනවා. සිය දහස් ගණන් ආත්මවල. ඊට පස්සේ බුදුහාමුදුර දේශනා කරනවා පයින් ගිහිලා ලෝකයේ කෙලවර හොයන්න බෑ ආරම්භය අවසානයේ. ඇයි? ලෝකය කියන එක අරගෙනයි ඇවිදින්නේ. ඒ නිසා ඒ අරගෙන ඇවිදිනකොට එතන ඇති වෙන නැති වෙන ගතිය දැක්කොත් මේ ලෝකය මතයි මම මේ ඉන්නේ කියන එක දැනගත්තොත් අපිට එතනින් එහාට තව හොයන්න දෙයක් නැතුව යනවා. මොකද අපි කවුරුත් ලෝකේ අරගෙන ඇවිදින අය. අපි ලෝකය කියලා කියන්නේ මහ පොළොවටනේ. ඒක මහ පොළොව. ලෝකය කියන්නේ මට හම්බ වෙන ලෝකේ දැන් මේ වෙලාවේ මෙතන අපි කීප දෙනාට ආගෙන ඉන්න ඔක්කොටම පේන ගතියක් තියෙනවනේ. ඒ පේන සීමාව තමයි ලෝකය. දැන් මෙතනින් එහාට මොකුත් පේන්නේ නැහැ අපිට. දැන් මෙතන පේනවා මේ තියෙන දේවල් ටිකනේ. ඒක තමයි අපිට පේන ලෝකය. හැම වෙලාවෙම ඇහැට පේන දේ විස්තර කරන්න පුළුවන් නම් ඒක තමයි ඇහැට පේන ලෝකය. ඊට හැර දෙයක් පේන්නේ. කනට ඇහෙන දේවල් ටික විස්තර කරගන්න පුළුවන් නම් ඒක තමයි ලෝකය. ඊට හැර දෙයක් ඇහෙන්නේ. දිවට දැනෙන රසය. දැන් ඊයේ රස අද ගන්න පුළුවන්ද අපිට? හෙට රසය අද ගන්න පුළුවන්ද අපිට? හෙට මම මේ රසය කනවා කියලා බෑ. අද තියෙන රසය අද කන්නේ. එතකොට අද මේ වෙලාවේ දැනෙන රසය තමයි ලෝකයේ බවට පත් වෙන්නේ. එහෙම එහෙම එහෙම ගියාම ඒ වෙලාවේ එක්ස්පීරියන්ස් කරන දේ තමයි අපේ ලෝකය. ඒක දන්නේ නැති වුණාම තමයි අපිට දුක් විඳින්න සිද්ධ වෙන්නේ. එහෙම නැවද අතීතයේ සිහිනයක් පවණයි කියලා ගැටියට ඉඳලා. සනස දැන් දුක ගැන ටිකක් සෑහලට කතා වුණා. මම සනසාර සතිපට්ඨාන සූත්‍රයේ අර මේ ධම්මානුපස්සනාවේ තියෙන චතුරාර්ය සත්‍ය විස්තර කරන කොටසක් එතෙන්දී අර තණ්හාව කියන්නේ දුකට හේතුව තණ්හාව තණ්හාව ඇති වෙන්නේ 60 තැනක් ගැන කියනවනේ. මෙතන පජ්ජමාන පජ්ජති නිවිසමානාරි විස්සති කියලා ඒ කියන්නේ එහෙම eh, eh, හටගෙන පවතින තැන ඒ කියන්නේ ඇස ඇසේ විඥානයේ ඒ දිගටම අර 10 60 විදිහකට බෙදලා ඊට පස්සේ ඊළඟ නිරෝධ සත්‍ය ගැන කියනකොට eh, දුක නැති වෙන්නේ ඒ ඒ තැන් ටිකම තමයි කියන්නේ. කියන්නේ උපදින තැනම එතනම දුක නැති වෙනවා කියන එක තමයි මට තේරුනේ එතන. ඒ කියන්නේ අපි අපි දුක හට ගන්න තරම් දුක නැති වෙනවා කියන එක. එතකොට මේක කොහොමද සන්නස් ඒක භාවනාවේදී තේරුම් ගන්න. ඒ කියන්නේ දැන් අපි හිතමු දැන් දැන් සංස්කාරය කියන එක දුකක් විදිහට අපි දකිනවා නම් එහෙම දැන් අපි තුමු දැන් සරල උදාහරණයක් ගත්තොත් එහෙම ආනාපාන සතිය කරද්දී ආනාපානයේදී අපි කයයි කය පොට්ටබ්බයයි ඒ කය විඥානයයි නිසා එතන යම්කිසි සංස්කාරයක් අපිට මේ පවතින ඒ සංස්කාරය නිසා අපි යම්කිසි මේ හිතේ පීරි ගෑමක් දුකක් පවතිනවා. එතකොට දැන් ඒක එතකොට එතනම තමයි දුක අර පහියමාන පහියති නිරුජ්ජමාන නිරුජ්ජිත කියලා කියන්නේ. එතකොට ඒක ඇස්වෙන් අපිට එහෙම දෙයක් තේරුම් ගන්න පුළුවන් සන්නස එතනම දුක නැති වෙනවා කියන එක. ඒක තියෙන්නේ දැන් චක්කුන් ලෝකයේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා උපජ්ජමාන උපජ්ජති එතනි සමානං ඉස්සති කියලා. ඒක එක කාරණාව ගත්තේ ඒකට ඇහි ඇහැ අපිට ප්‍රියයි මනාපයි සාතයි ඒකේ හැදෙන දුක එතනම හැදෙන්නේ ඇහිමයි. ඒ හැදෙන දුක ඇහිම නිරුද්ධ වෙන්න නම් මේකේ හේතුඵල සම්බන්ධතාවය අපි දකින්න ඕනේ. ඒ හේතුඵල සම්බන්ධතාවය හාමුදුරු ඉස්සෙල්ලා පැහැදිලි කළානේ මේ අම්මා තාත්තගේ එකතුවෙන් ධාතු ගොඩක් ඊළඟට ආහාරවල එකතුවෙන් මේ ඇහැ හැදිලා තියෙන කියලා. ඒ ඇහැ මොකද්ද කියලා තේරුම් ගත්තාම තමයි ඇහැ හැදෙන දුක නැති වෙන්නේ. සැපේ ගැනත් ඒ වගේ. දැන් මේ දුක ඇහි දුක කනේ දුක කියන කාරණාවට ගන්නකොට ඇහැ කියන එක හැදුණු විදිහ දැන ගැනීම රූපය කියන එක සම්බන්ධ වෙන විදිහ දැන ගැනීම ඊළඟට ඒ දෙක එකතු වෙලා හැදෙන විඥාණය පිළිබඳව එන විදිහ දැන ගැනීම කියන කාරණා ටික පිළිබඳව මූලික ධර්ම ඥානයක් තියාගන්න ඕන ඒ මෙනෙහි කරගෙන ඒක දැක ගන්න නම් එතකොට දැන් ඇහැ නිසා දුක හට ගන්නවා කියලා කිව්වේ ඇහැ මුල් කරගෙන දකින රූපය නිසා ඇතිවෙන විඥානය නිසා ස්පර්ශය නිසා ඇතිවෙන වේදනාව නිසා ඇතිවෙන උපාදානය සම්බන්ධවයි එතනේ කාරණාව තියෙන්නේ. එතකොට නිරුද්ධ වෙනවා කිව්වේ ඇහැයි රූපයයි දෙක සම්බන්ධ නොවේයි විඥානයේ නූපදී <clears throat> නූපදවා ස්පර්ශය නොහැදී වේදනාවට නොගිහින් උපාදාන නොවී තියෙන එකට කියනවා නිරුද්ධ වීම කියලා. අපේ ඇහැ හැදිලා තියෙන්නේ රූප දකිනකොටම උපාදාන හේවත් දුක උපදින විදියට. අපේ කන හැදිලා තියෙන්නේ දුක උපදින විදියට. එතකොට අපි ඇහැ කන නාසය දිව ශරීරය හැදුණු විදිහ ඒකේ ඒ වැඩපිළිවෙල ගැටය ලිහෙන විදිහ දැනගෙන ගැටේ ලිහන්න ලිහන්න අර එය මුල් කරගෙන ගහපු ගැටය ලිහීමම දුක්ඛ නිරෝධය කියන තැනට යනවා එහෙනම් ගැට වැටෙනවා කියන්නේ මොකද්ද දුකයි ගැටේ ලිහෙනකොට දුක්ඛ නිරෝධයයි ඒ සඳහා තමයි එතන ඒ කාරණාව උගන්වලා තියෙන්නේ ඒක මම හිතනවා තව ටිකක් අපි විස්තර කරගන්න පුළුවන් ඉදිරි දවසක අපි මේකම තව ටිකක් මාතෘකාවක් කරගත්තොත් හොඳයි කියලා හිතනවා දුක්ඛ නිරෝධය කියලා කියන්නේ නිවනට සම්බන්ධ කාරණා ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තමයි ඒක මේ නිවෙන්න තියෙන්නේ. එතකොට දැන් මේ ඇහැවෙ එතන දුක නැති වෙන්නේ කොහොමද කියන්නේ? ස්පර්ශය නැති වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ස්පර්ශ නිරෝධය වෙන විදිහට වඩන්න වඩනකොටයි ඒ හරහා දුක නැති වෙන්නේ නැත්නම් දුක්ඛ නිරෝධය වෙන්නේ. දුක්ඛ නිරෝධය කියන්නේ දුක හම්බ වෙන්නේ කියන එක. ඇත්තටම මාර්ග සත්‍ය වැඩෙන්න ඕනි නිරෝධ සත්‍ය හම්බ වෙන විදිහට. ඒකයි කාරණා. දැන් අටලෝ ධම් කම්පා වෙන්නේ නැති වෙනවා කියන්නේ. කරගෙන දාතරොත් ඒකට කම්පා වෙන්නේ නැහැ. මේක නෝන්ජල් කමයි ඒ සත්වදාමේ සම්පාර වීම එක වෙනස මොකක්ද? නිහතමානීකම කියන එක එක්ක සම්බන්ධතාවයක් තියෙන දැන් අනතිමානී ගුණයක් සම්බන්ධව කතා කරනවානේ මේකේ මේ මෙත සූත්‍රයේදී නිහතමානීව ඉන්න කියලා. අපි අපේ සාමාන්‍යයෙන් මේකේ පවතිනකොට ඍජුව ඉන්නවා පෞරුෂත්වයකින් ඉන්නවා කියලා කාරණාවක් කතා කරනවා. අපි පෞරුෂත්වයෙන් ඉන්නවා කියන එක මේ සමාජයේ කතා කරන්නේ ධනයෙන්, බලයෙන්, කුලයෙන්, නිලයෙන්, උගත්කමින් කියන දැන් ඉන්නේ අපේ පෞරුෂත්වයේදී. ධර්මයේ පෞරුෂත්වය කතා කරන්නේ මම ප්‍රාණඝාතය කරන්නේ නැහැ කියන නුවණක් සහ අවංක භාවයක් ඍජු භාවයක් කියනවා. මං හොරකම් කරන්නේ නැහැ කියන ඍජු භාවයක් කියනවා. මං කාමෙහි වර්ධවා හැසිරෙන්නේ නැහැ කියන ඍජු භාවයක් කියනවා. බොරු කියන්නේ, කේලම් කියන්නේ, හිස් වචන කියන්නේ, පරස වචන කියන්නේ නැහැ කියන ඍජු භාවයක් කියනවා. අවංක භාවයක් කියනවා. රහමෙර පානය කරන්නේ කියන අවංග භාවයක් එනවා. සිතින් කයින් වචනයෙන් කුසල් කරනවා කියන ඍජු භාවයක් එනවා. එන්නේ ඒ ඍජු භාවය එනකොට ඒ කෙනාට සමහර වෙලාවට වඳින්න වෙන තැන වඳින්න වෙනවා. නැමෙන්න වෙන තැන නැමෙන්න සිද්ධ වෙනවා. පසු බහින්න ඕන තැන පසු බහින්න සිද්ධ වෙනවා. එහෙම පසු බහිනකොට එයා ඍජු ප්‍රතිපත්තියක් වෙනම තියෙනවා යාර. ඒ වගේ තැනකදී සමහරට අපි හිතමුකෝ කවුරුට ඇඟේ හැප්පෙන්නේ නැහැ. අපි දන්නවා මෙයාත් එක්ක ඇඟේ හැප්පුණොත් එහෙම හඬ වෙන්න වෙනවා. අපි මොකද කරන්නේ? එයා හැප්පෙන්නාමට අපි ටිකක් අයින් වෙනවා. ඒක නොහොංජල්කම නෙවෙයි. හේතුව නුවණින් දැකලා අපි අයින් වෙනවා. හැබැයි අපි කුසලයක් දන්නේ නැත්නම් අපි සාමාන්‍ය මේ සමාජේ කතා කරන නම්බුව තත්වය කුලය බලය නීලය ඕවල්ලාගෙන නම් පෞරුෂත්වයේ කියන එක තියෙන්නේ හැප්පෙන්නේ නැකොට අපි ඉස්සෙල්ලා හැප්පෙනවා කියලා. එහෙම එකක් නේ අපේ තියෙන්නේ. අන්න එතෙන්දී ඒ කෙනාගේ අර ඔය කියන මේ නිවටකම කියන ගතිය හැදෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් සමාජයේ නිවටකම කියන එක කතා කරන්නේ ඕන දෙයකට හිස නමාගෙන ඕන දෙයකට හා කියලා ඕන දෙයකට බෑ කියලා ඉන්න ගතියනේ. ඒක නෙවෙයි. වැරදි කරන තැන වැරදි නොකර ඉන්න අපි දන්නවා. හොඳ කරන තැන හොඳ කරන්න අපි දන්නවා. බැනුම් අහලා නොබැන ඉන්න ප්‍රඥාවක් අපිට තියෙනවා. ඒක නෝන්ජල්කම නෙවෙයි. ඒක නිවටකම නෙවෙයි. හේතුව ධර්මතාවය අපි දන්න නිසා. හැබැයි එහෙම කියලා හැමතිස්සෙම අපි ඔළුව පාත් කරගෙන ඉන්නවා කියන එකක් ලෝකේ නැහැ. යම් දෙයක් ප්‍රකාශ කරන්න තැනක් තියෙනවා නම් ඒ දේ ප්‍රකාශ කරන්න සත්‍ය නම් සත්‍ය කියන්න වෙනවා. හැබැයි සත්‍ය කියනකොට හිතන දැනක් තියෙනවා. සත්‍ය සත්‍ය වුණාට තව කෙනෙකුට කරදරයක් වෙනවා නම් ඒ සත්‍ය කියන්නේ දැන් හිතන්න දැන් මේ බණ කියාගෙන යනකොට ඔය ඇත්තොන්ගේ මොනවා හරි සත්‍යක් තියෙන දුර්වලතාවයක් තියෙන. ඒ දුර්වලතාවයක් තියෙන ඒ සත්‍ය මම දැන් මෙතන කියවුවොත් ඒකට අදාළ කෙනාට ලොකු අපහසුතාවයක්පත් වෙනව නේද මෙතන. කියන දේ 100 200ක් සත්‍යයි. හැබැයි ඒක කීමෙන් අරගෙනාගේ හිත තැලෙනවා. ඉන්න එයාට නිඳා කරනවා. එයාට හානියක් කරනවා නේද? අන්න ඒ නිසා ඒක සත්‍ය වුණාට කියන්න එපා කියනවා. කොච්චර සත්‍ය වුණත් ඒ සත්‍ය අනිත් අයට හානි වෙනවා නම් කියන්න එපා කියනවා. ඒකෙන් හානි වෙනවා. ඒ නිසා කියන දේ දෙසරයක් හිතලා කියන්න කියන්නේ ඒ නිසා. එහෙම කිය යුතු තැන් දෙනවා නොකිය යුතු තැන් තියෙනවා. අපි තීන්දුව කරගන්න ඕනි අපේ මනසේ ධර්මතාවයේ තියෙන කොතනද කියලා. සහ අපේ ඍජුභාවය අවංකභාවය මත ඒකෙන් කියන්නේ නෑ හැමතිස්සෙම ඔළුව පාත් කරගෙන ඔළුව පාත් කරගෙන ඉන්න එපා කියලා කියන්නේ ගහන්න මරන්න යන්න කියන එක නෙමෙයි. කපන්න කොටන්න කියන එක නෙමෙයි. රණ්ඩු සරුවල් වෙන්න කියන එක නෙමෙයි. බුද්ධිය පාවිච්චි කරලා බේරෙන්න පුළුවන් තැන තියෙනවනේ. බුද්ධියෙන් කරන්න පුළුවන් ගැට තියෙනවනේ. අන්න ඒ විදිහට බේරෙන එකයි කාරණා. ඒ නිසා පාපිස්නක් වගේ වෙන්න කියලා කියනවා. පාපිස්නේ රජ්ජුරුවත් කකුල් පිහිනවා. හිඟන්නත් කකුල් පිහිනවා. දුප්පතත් කකුල් පිහිනවා. පොහොසතත් කකුල් පිහිනවා. මේ පාපීස පාපීසම නේද? ඒ වගේ. එතකොට අපි අටලෝ දහමෙන් කම්පා වෙන්නේ නැත්නම් අපි හැමෝටම එක විදිහට සලකනවා. වෙනසක් නැහැ. ඇයි? මිනිස්සු වර්ග වෙලා හිටියට ඒ මිනිස්සු නේද? මිනිස්සු වර්ග වුණාට මිනිස්සු. හොඳ නරක වශයෙන් බෙදුණාට මිනිස්සු. උගත් නූගත් වුණාට මිනිස්සු. දුප්පත් පොහොසත් වුණාට මිනිස්සු. ඒ නිසා අපිට අන්න එතෙන්දී මනුෂ්‍යතාවයෙන් කල්පනා කළා හැප්පෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඇලෙන්නේ නැතුව වෙන මානසිකත්වයක් හදාගන්න ඕනේ. ඒක හැදෙන්නේ මනුෂයා ස්වභාවයෙන් ගේන ගතියකුත් තියෙනවා. ඇසුරු කරන පරිසරයනුත් හදාගන්න. ඉගෙන ගියාගෙනත් හදාගන්නවා. ධර්මතාවය පුහුණු කිරීමෙනුත් හදාගන්න. සමහර නපුරු මිනිස්සු ඊටාම කරුණාවන්ත මිනිස්සු බවට පත් වෙනවා ධර්මයේ පුහුණු කරනකොට. ඒ විදිහට හැදෙන්න ඕනේ අර අපි සමාජයේ අදහස් කරන නිවට ගතියෙන් නිහාලු ගතියෙන් හැමදාම නෝන්ජල් තාලෙන් ඉන්න වෙනවද මෙහෙම කියන තැනකින් යන කතාවට අපි උත්තරයක් හොයාගන්න වෙන්නේ අපේ ඍජුභාවය කොච්චරද කියන දැන් කෙනෙකුට තමකෝ කවුරු හරි ගහනවයි කියලා ගැහුවාම ඒ ගහන කෙනා බොහොම බල සම්පන්න කෙනෙක්. ඊළඟට ගුටි කන කෙනා එයාට ඊට වඩා බල සම්පන්න එයාට මෙහා එකක් ගහනකොට දෙකක් ගහන්න පුළුවන් ශක්තිය තියෙනවා. නමුත් ඉවසීම නිසා කරුණා මෛත්‍රිය නිසා නොගහ ඉන්නවා. ඒක තමයි නියම ඉවසීම. ඒක නිවටකම නෑ. සමහර අය ඉන්නවනේ ගහ ගන්න බැරි වුණාම මං ඉවසුවා කියලා කියනවා නේද? ආන්න ඒකට තමයි නිවටකම කියලා කියන්නේ. ගහ ගන්න බැරි වුණාම හැප්පෙන්න බැරි වුණාම මම ඉවසුවා ඒක ගුණයක් හැටියට දකිනවා ඒගොල්ලෝ. ඒක ගුණයක් නෙමෙයි ඒක නිවටකමයි. එහෙමනම් අපි අදට මේ වෙලාවට සාකච්ඡාව අවසන් කරනවා. අපි තෙරුවන් වන්දනා කරා පන්සිල්ලි පිහිටියා පූජාවන් සිදු කළා ධර්මයේ සාකච්ඡා කළා බොහොම වටිනා කියන ධර්ම සාකච්ඡාවක් කළා අනිත් මේ සාකච්ඡාව මුල් කරගෙන ධර්ම ඥානෙ උපදවා ගන්නටත් කෙලෙස් බැහැර කර ගන්නටත් සසර දුකෙන් නිදහස් වෙන්නටත් උපකාරක ධර්මයක් වේවා කියලා අපි අද දවසේ සාකච්ඡාව අවසන් කරන හැම දිනාටම තෙරුවන් සරණයි